අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ මතක් කරපු විදිහට අපි මූලික කමඨහන උපදේශ පිළිබඳව හෝ සීලය සමාදන් වෙච්ච සිල්පද පිළිබඳව හෝ මේ විවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒකත් ඒකෙන් තමයි භාවනා කරනකොට මතුවෙන ගැටලු නැත්නම් කමඨහං සුද්ධ කිරීම සම්බන්ධවත් අපි කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං ඉල්ලා හිටනවා ඊ වගේම ප්‍රශ්න සභාගත කරන්න කියලා මං හිතන්නේ අද නම් ටිකක් එළිය තියෙන නිසා පහසුයි කියලා කියවන. එයාගේ ආසන සකස් කරලා තියෙන එකටත් මම සන්තෝෂයි. ගරුතර ස්වාමීන් වහන්ස මම ආදුනිකයෙක්මි. මම පර්යංක භාවනාව කිරීමේදී උදරයේ පිම්වීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් මාගේ සිත සංසුන් වේ. මොහොතකට පමණ සිත විසිරී යයි. මම ඒ ගැන පසුතැවිලි වෙමි. ඉදිරි පියවර සඳහා ඔබ වහන්සේගෙන් ගුරු උපදේශක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. ඉතින් මේකේ නම් කැමැතිද Tamanට යම් වෙලාවක හිත බිම්බි මැකිලීමට ගියාට පස්සේ පිම්බීමට හැකිලිම ගිය බව දැනගන්නේ කොහොමද නැත්නම් පිම්බීම මේකයි හැකිලිම මේකයි කියලා වෙන්කොට හඳුනාගන්නේ කොහොමද කියලා පුංචි තොරතුරු ටිකක් දෙනවනම් ඒකට උත්තරෙන් මට අල්ලා ගන්න පුළුවන් ඊගාට උපදේශය මොකද්ද විය යුත්තේ කියලා. කැමැතිද ඒ ප්‍රශ්න ලියාපු එක්කනා පොඩි කට උත්තරයක් දෙන්න. මගේ ප්‍රශ්නේ හිත පිට ගිය වෙලාවෙ නෙමෙයි. හිත යම් වෙලාවක පිම්බීම හැකිලිමට ගියා නම් ඒ වෙලාවේදී පිම්බීම හැකිලිම වැටහිච්ච ආකාරය පිළිබඳව අද්දුටු දේ මට පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මම මේ වෙලාවේ මෙහි කරන අතරේ මට නිකම්ම නිස්සබ්දතාවයක් ඇති වෙනවා. ඇති වෙලා ඒක මට වෙන්නේ මොකද කියලා කියන්න මට තේරුම් ගන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. එතකොට පිම්බීම හැකිලිමට නොගිහින් හිත නිස්සද්දතාවයට ගිහිල්ලා පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම කරන විට තමයි ඒක නිකම්ම නිකම් මට ඒක තේරුම් ගන්න අමාරු වෙනවා. ඒක නිසා අපිට සරණක් ලැබෙන්නේ පිම්බීම හැකිලිමේ සරණක් නැත්නම් මූල කර්මස්ථානයේ ඉතින් මම කියනකොට පොඩ්ඩක් අහගෙන ඉන්න ඕනේ මූල කර්මස්ථානයේ සරණක් භාවනායේ සරණක් වෙන්නේ පිම්බීම හැකිලිමේ සාංශුද්ධෙන් දැකගත් දවසට තමයි නැත්නම් හිත පිට යනවා ඒක නිසා හිත පිට යෑම නැතර කරන්න ඕනේ නම් පිම්බීම හැකිලිම වැඩි වෙලා හිත පවත්වන්න ඕනේ නම් ඒකේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හොඳට බලන්න ඕනේ. ඒ ටික ඉදිරිපත් කරුවාට පස්සේ තමයි ඒක දිනු කරන්න ඕනේ උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ. ඊට පිට යන්නේ කාටක් තියෙන. ඒක ගැන බය වෙන්න එපා. ඒ ගැන ඒක කාටවත් එහෙම නැහැ කියන කෙනෙක් මේ ස්වභාවේ නැහැ. අපිට තියෙන්නේ ඊට පිට යද්දිත් පිම්බීම හැකිලීමට යනවා බොහොම හොඳයි. ගිය පිම්බීම හැකිලීමේ විස්තර ටික බලාගත්ත දවසේ අපි ඒකට වඩා සැලකුවා වෙනවා. උපස්ථානීය කරා වෙනවා. එතකොට යා නැවත නැවත ඉඳ තිනීට වැඩි. ඒක නිසා විවේකයේ නෙවෙයි අනිකුත් පහසුකම් ලැබිච්චයි. මම දැන් ඉන්නේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි පිම්බීමේ හැකිලිමේ කියලා දන්නේ කොහොමද? මම ඉන්නේ පිම්බීමේ හැකිලිමේ නෙවෙයි කියලා දන්නේ කොහොමද? හැකිලිමේ මම ඉන්නේ පිම්බීමේ නෙවෙයි කියලා දන්නේ කොහොමද කියන එක බලනකොට ඒ බලන්න ගන්න උනන්දුව නිසා හිත පිට යන ගතිය අඩු ඒ උනන්දු විතරක් නෙවෙයි ඒ දකින දේ පිම්බීමේම හැකිලිමේමයි කියලා ඒක වார்த்தාවට ඇතුල් කරන්න උනන්දු වෙන්නේ. ඒ වගේම සක්මනට වඩා Tamanට පහසු නැත්තම් පරියන්කේ ওই විදිහට ඉඳගෙන ඉන්න එකද පහසු කොටා. ඒක මොකක්ද කියලා මට ඉතින් තේරුම් ගන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. සක්මන් කරනකොට ගොඩක් හිත මේ සක්මන් කරනකොට නෙමෙයි. භාවනා වාඩි වෙලා භාවනා කරනකොට. සක්මන් කරනකොට කරන හැටි සහ වැටෙන හැටි පොඩ්ඩක් කියන්නකෝ. කොහොමද සක්මන් භාවනා කරන්නේ? සක්මන් භාවනා කරන්නේ අර පය ඔසවනවා, පය තියෙනවා. එහෙම. එතකොට මොනවද වැටෙන්නේ? දැන් පිට හිත පිට ගිහිල්ලා නැහැ. මේ පයේ තියෙන බව දන්නේ කොහොමද? ඒක ඉතින් අර මං හිත හිතාම එක කරනවා. ඔව් ගියේ ගියේ කරපු වැඩේ හරි ගියා කියලා දන්නේ කොහොමද? ඒක ඉතින් මට තේරුම් ගන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒක තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒක තේරුම් ගන්න එක අර කරන වැඩේට කරන ගෞරවය. මේ පය තියෙනකොට තද ගතියද බුරුල් ගතියද වැටෙන්නේ. එහෙම නැත්නම් මේ පයේ පතුලද වැටෙන්නේ, දණිහෙද වැටෙන්නේ, උකුලද වැටෙන්නේ කියලා හැපෙන තැන, හැපෙන හැටි තොරතුරු ටිකක් හොයන්න උත්සාහ කරන්න. ඒක ඉතින් එතෙන්ට යනකම් ඉන්න ඕනේ. හිතේ අරමුණට යනකම් ඉඳලා ගියාට පස්සේ බලන්න මම දැන් ඉඳගෙන ඉන්නකොට මේ යටපැත්තනේ බිම වදින්නේ, ඇවිදිනකොට පතුල් දෙකනේ බිම වදින්නේ. ඒ දෙක වැටෙනවද? එතකොට ඉඳගෙන ඉන්නකොට චලනයක් නැහැ එකම දේනේ. සක්මන් කරනකොට පයෙන් පමෙන් දකුණට දකුණෙන් වලට මාරු වෙනවනේ. ඒක තේරෙනවද? ආනේ විස්තර බලුවොත් මේ පරියන්කේ සක්මනේ දෙකේම විස්තර වැඩි විභාග කරන්න කරන්න හිත පිට යන ගතිය අඩු වෙනවා. එනිසා අන්නේ ටික විස්තර බැලීම තමයි මට දෙන්න තියෙන උපදේශය. හොඳයි. අති පූජනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාවේ යෙදී විනාඩි 15ක් 20ක් පමණ යන විට ශරීරයේ තනින් තන චලනය වෙන බවක් දැනේ. මම භාවනා අරමුණ වරහන් තුල හුස්ම ගැන නොබලා ඒ චලනය වෙන තැනට සිත යොමු කරමි. ඊට පසු ඒ චලනය වරින් වර ඇතිව නැති වී යයි. මෙසේ ටික වේලාවක් පවතී. මේ ගැන පහදා දෙනමෙන් ඔබ වහන්සේට নমස්කාර කර ඉල්ලා සිටිමි. තේරුවන් සරණයි. ඔය තන ආනාපානෙ නෙවෙයි නම් කොතනද මේ චලනයේ සිද්ධ වෙන්නේ කයේ කියලා මට කැමැති මම දැනගන්න. ආනාපානෙ බල බල ඉන්නකොට මේ චලනයක් වැඩි වෙනවා මං එතෙන්ද හිතේ දුවා කියලා තියෙන කොතෙන්ද කියලා මම දැනගන්න ඕනේ. ස්වාමීනාන්ත මේ අත්වල දැනෙනවා මේ මේ පිටිපස්සේ මේ පැතිවල එතකොට ඒක තියෙන වෙලාවේ තාම හුස්ම දැනි දැනි තියේදී ඒක දැනෙන්නේ. එහෙම නැත්නම් ඒක දැනන වෙලාවේ හුස්මෙන් හිත සම්පූර්ණයෙන් ගිලිහිලා පිට යනවා. ගිලිහිලා තියෙන වෙලාවට. ඒක නිසා අනිත් දවසේ ගියාට පස්සේ බලන්න මෙව අපි කියලා ආපුවා නෙවෙයි. තියෙන දේවල් පේන්න පටන් ගන්නවා. ඒක තන්නිකර භාවනාවට බාධාවක් නොවේ නම් ඒ කම්පන චංචල තියෙද්දි හුස්ම ගැනීම තියෙනවනේ හුස්ම ගැනීම නතර වෙලා නැහෙනේ. හුස්ම ගැන බලන්න පුළුවන් ද කියලා බලන්න. අර දැනෙන දේවල් ඇස්සේ හුස්මත් බලන්න පුළුවන්ද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පැටියා වදපු පැටියට කිරි දෙන දෙනක් දෙන ගහක බැඳලා පැටියා දිගේ පැටියා ලිහලා එහෙම ඉන්නකොට ඒ දෙන නිතරම එක හැකින් තනකොළ කන ගමන් එක හැකින් තනකොළ දිහා බලන ගමන් අනික් හැෙන් පැටියා දිහා බලාගෙන තමයි ඉන්නේ මොකද ඒක කකුල් ගායට නටනවා. එහෙමේ දුවනවා. ඉතින් ඇහැ දෙනට ඇහැ ගැහෙන හරිය ඉන්නවනම් තනකොළ කැම බලනවා ඇහැ ගැහෙන හරිය පැටියා ඉන්නවා. නැති වුණොත් පැටියා ගියොත් එයා හූල්ලනවා. හූල්ලපු ගමන් පැටියා දූවගෙන එනවා. ඒ නිසා තනකොළ කෑවේ නැත්තම් කිරි දෙන්න බෑ. ඒ නිසා තනකොළ කණේකට එක හැක් දාන්න ඕනේ. පැටිය දිහා බැලුවේ නැත්නම් ඒක ගිහිල්ලා තල්ල කඩා ගන්නවා. ඒ නිසා එක හැක්කින් තනකොළ බල දිහා බලන කන ගමන් අනික් හැෙන් පැටිය දිහා බලනවා වගේ දැන් මේ වේදනාව තියේදී ආනාපානෙ තියනවද කියලා දැනගන්න පුළුවන්කම තියෙනවනම් භාවනාව විනිවිදින්න ලෑස්ති. එහෙම නැත්නම් ඒකට මම අතින් කැලක් මට දාන්න පුළුවන්. ඒක සමහර අයට පහසු වෙනවා සමහර අයට පැටලෙන්න පුළුවන්. මම මේ ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනම් එච්චරයි. මේ කකුලේ අතේ පායේ වේදනාව තියෙදි මම හිටගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි, මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා ඉරියව්ව දකිනවනම් නැත්තම් ඒ ඉරියව්ව ඇතුලේ සිද්ධ වෙන ආනපානෙ දකිනවනම් ඒ වේදනාව වලින් බාධාවක් වෙලා නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට හොඳ සමාධියෙන් සක්මන් භාවනාවේදී පරහන් ඇතුලේ පැයකට ආසන්න කාලයක් පරයන්කයට පැමිණෙන්නෙමි. පර්යංකයේදී මා ආනාපාන සතියේ යෙදිමි. මට අතීත හෝ අනාගත සිතිවිලි පර්යංකයට පැමිණි පසු ඇති නොවේ. වර්තමානයේ තුල සිහියෙන් සිටීමට හැකිය. එසේ සිටින විට මට භාවනාවේ හොඳ ශක්තියෙන් හොඳ ශක්තියක් සමහර දිනවල ඇතිවේ. ඊයේද මට එසේ සිදුවිය. මෙවැනි දිනවලදී මට මගේ කය තිබෙන බව හොඳින් දැනුණත් සිත හෝ මනස නිදහස් වී නිද්‍රාවකට වැටුණාසේ පෑ භාගයකට අධික කාලයක් මගේ කයින් මිදී ජීවත් වන බව දැනේ. නැවත මා පියවි තත්වයට පැමිණ මට නිින්ද යාමක් සිදුවීදයි පරීක්ෂා කරමි. එසේද නොවි ඇත. මාහට මෙම සිදුවීම පහදා දෙනමෙන් ගෞරවයෙන් පාද නැමෙද ඉල්ලා සිටිමි. එමෙන්ම සමහර දිනවලට මට භාවනා ශක්තියක් ඇතත් මෙසේ ඉදිරියට යාමක් සිදු නොවේ. මා උත්සාහයේ තව තවත් එවැනි අවස්ථාවල යෙදෙමි. එවිට ඊතල වැනි විදුලි ආලෝක වේගයෙන් සිරුර තුලට ඇතුල් වේ. සමහර අවස්ථාවල කිසිදු දෙයක් සිදු නොවේ. මා මේ භාවනාවේ යෙදෙන ක්‍රමයේ අඩුපාඩුවක් දැයි පහදා දෙනමින්ද ඉල්ලමි. තෙරුවන් සරණයි. සක්මණෙන් පස්සේ වාඩි වෙන්නේ කොහොඳයි? <clears throat> එහෙම තමයි අපි කාලසටහන හදලා ඉදිරිපත් කරන්නේ, යෝජනා කරන්නේ. වාඩි වුණාට පස්සේ මූල කර්මස්ථානයේ ආනාපානේ ඉන්නකොට කයට හිත ආවන එහෙම නැත්නම් කය සීමා කරගත්ත තැනකට සතිය ආවන නොබෝ වේලාවකින් මේ හිත නිකන් ගල් වෙනවා වගේ තැම්පත් වෙන ගතියකට එනවා. ඉතින් එතකොට ආනපනට මොකද වෙලා තියෙන්නේ කියලා තමයි අපි ඇහ ගහගෙන ඉන්න ඕනේ. සමහර කෙනෙකුට ආනපන නොදැන්න මට්ටමටත් යනවා. සමහරට පේනවා ඉස්සලා කතා කරපු එක නා කියන්නේ වේදනාව තියේදී ආනපනේ තියෙනවා බලන්න. එහෙම නැත්නම් ආනපානේ හෝ මගේ යෝජනාව තමයි එහෙම ගල් වෙලා ඉන්න වෙලාවේ භවනා ශක්තිය බව දන්නවා කියන්නේ ප්‍රතිපදාව ඉන්නේ කියලා දන්නවා. එතකොට මම ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා බලන්න. මම හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි ඉඳගෙන ඉන්න බවට දල අදහසක් තියෙනවා නම් අරසාව තියෙනවා. එතකොට වෙන්නේ අපේ මේ ඇහ කන දිව නාසය කය මන කියන ඉඳුරංගෙන් අරමුණු ගැනීම නතර වෙනවා. නතර වෙනවා කියලා කියන්නේ වා ඒ ආයතනවල ගනුදෙනු නතර වෙනවා. ඒ නතර වුණාට පස්සේ මේ කල්ප ගානක් පිටින් අරමුණු ගන්නමින් ඉඳ ඇති ඇස් දෙක අරමුණු ගැනීම නතර වෙනවා. කනේ ශබ්ද, නාසයෙන් ගඳ, දිවෙන් රස, කයෙන් පහස එතකොට ආස්වාද ප්‍රසවාස උනත් තිබුණට වැටහෙන්නේ නැහැ. නමුත් දල වශයෙන් ඉඳගෙන ඉන්න බව තේරෙනවා. එතකොට මේකේ සැකේ තියෙනවා. මට දැන් නිින්ද ගියාදෝ ඇත්තදෝ මේක ඉස්සරහට යනවද පස්සට යනවද මේක සාමතේද මේක විපස්සනාද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ සැකය තමයි මෙතන තියෙන එකම නීවරණය. ඒ සැකේ නැතිකරන්න හිතලා බෑ, පින් කරලා බෑ. ඒක උරගා බලන්නම ඕනේ. ප්‍රත්‍යක්ෂණය කරන්න නිසා මම භාවනාව කැඩලා නැහැ කියලා ඇති වෙච්ච සැකේ නැති කරන්න ඉඳගෙන ඉන්න බවට ඉරියවට හිත දාන්න දාලා පුළුවන් තරම් ඒකේ නිසකව ගත කළොත් Tamanට මේ කාම ලෝකේ ඉන්න ගමන්ම අනින්ද්‍රිය ප්‍රතිබද්ධ ඉඳුරන්ට හා බැඳිච්ච නැති ඒත් සැකේකුත් නැති වෙනම සමතුලිතතාවයක් තේරුම් ගන්න පුළුවන් වෙනවා සැක නැති ඒ සැක නැති සමතුලිතතාවයයි සැක ඇතුව තියෙනක අතර ලොකු වෙනසක් තියෙනවා. මේ මම මේ කතා කරන්නේ සැක නැතිව ඒකේ ඉන්නකොට ඇහැට රූප පේන්නේ කනට ශබ්ද ඇහෙන්නේ ගන්ධ රස පහස නැහැ. ඒව කියන රූප ශබ්ද ගන්ධ රස නැතිලා නෙවෙයි. ගන්නෑ. එතකොට නිසක බව තුළ ඇති වෙන ප්‍රීතියක් තියෙනවා නැත්නම් පිරිච්ච ගතියක් තියෙන එකට කියනවා නිර්ාමීෂ සුඛය කියලා. දැන් ওই නිර්ාමීෂ සුඛේ ඉන්න බැරි මොකද මේකට සැක කරනවා. ඉතින් සැක නැති කරන්න ක්‍රම තුනක් බුදුහාමුදුර අපිට දෙනවා. ශ්‍රද්ධාව ඇති කරගන්න කියනවා බුදුහාමුදුර ගැන. තමන්ගේ සීලෙ මෙනෙහි කරගන්න කියනවා. සතිය තියාගන්න කියනවා. මම ඉඳගෙන ඉන්න බව දන්න බවට. එතකොට තමයි දැක් ගන්න පුළුවන් මේ ඇහෙන් ඉඳුරංගෙන් තොරතුරු ගන්න තාක්කල් යමපල්ලෝ අනිනෝ වගේ අපායට ගිහිල්ලා. මේ ඔක්කොම සූර කනවා. ඇහැට රූප පේනවයි කියලා කියන්නේ ඇහෙන් කෙලෙස් කන්දරාවක් ගලනවා. කාණ්ඩ සද්ද ඇහෙනවයි කියන්නේ නාසයට ගඳ, දිවට රස, කයට පහස. ඒ නිසා මේවා තිබුණට රූප තිබුණට පේන්නේ ශබ්ද තිබුණට කරදරයක් නැහැ. ගන්ධ රස පහස නැහැ. ඒ බව දැනගන්න නම් මේ ඉඳුරන් හා බැඳිච්ච නැති මේ සමතුලිතතාවයට නිසකව මුණ දෙන්න ඕන. මම දන්න මම මේ කියන එක මේ ලියපේකනට වැටහෙනවද කියලා ඒ සඳහායි සද්ධාව අවශ්‍ය කරන්නේ. ඒ සඳහායි සීලෙක පිළිහිట్లా අපි මේ වැඩේට බහින්නේ. ඒ සඳහායි සතිය පිළිහිටවන්නේ ඉඳගෙන ඉන්න කයේ. එතකොට මේ தত্ত্বය භාවනාවේ ප්‍රගතියක් බවත් කෙලෙස් අඩු තැනක් බවත් දැනගත්ත ගමන් ඒ නිර්ාමස ප්‍රීතියකට තමන්නපත් වෙන්න පුළුවන්. එතකොට රූප බල්ල සද්දහල ගන්න જાතියක් නෙවෙයි ආමිෂයක් නෙවෙයි. ඒකට සතුටු වෙන්නේ නැතුව ඒක පදම් කරගන්න නැතුව ඒක වශී කරගන්න නැතුව හිත ඉස්සරහට යන්නේ. එතකොට හිත නිතරම තමන්ට දෙත් වෙනවා මම ඒක තන හිර වෙලා දියුණු වෙන්නේ නැහැ ඉදිරියට යන්නේ නැහැ මේවා සේරම විකාර. මේවට ඔක්කොටම කෙලස් කියයි. ඔක්කොම මාර්ගාක්ෂිකයි. බුදු බුද්ධ ශාසනයක් තියෙනවා මේවා දුරු කරන්න ක්‍රමයක් තියෙනවා. උරගා බලන්න ක්‍රමයක් තියෙනවා. කරලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට ඒ ආපු වාසිය, ඒ ආපු සමතුලිත භාවය, ඒ තඩමාරුව පට්ටල වුණාට පස්සේ, gedara වගේ තේරුණාට පස්සේ දඟලන්න ඕනේ නැහැ. ඒක කොහොමදත් ඉස්සරහට යනවා. ඒ නිසා මේ ඇතිවෙච්ච දෙයට අනුග්‍රහ කරන්න අනුග්‍රහ කරන්න තියෙන Tamante ඉරියව්වේ හෝ පේනවනම් ආනාපානේ පේන තෙක් මාන තියනොද කියලා බලලා සැක දුරු කරන්න. එතකොට සැක දුරු කරන්නත් බෑ ලෑස්තිලා ගියේ නැත්තම්. ලෑස්තිලා ගිහලා සැක දුරු කරපුව දවසේ තීරෙයි. ওই දිගුණුවක් ප්‍රගතියක් මොකුත් ඕනේ මේක දැනගන්න එකම දිනුවක්. ඒකට අනුග්‍රහ කර නැතුව ඉදිරියට යන්න බෑ. ඒක නිසා ලෑස්තිලා යන්න ලෑස්තිලා ගිහිලා සැක තියෙනවනම් කයට හිතේදීමින් හෝ ආනපාන කියන මූල කර්මත්තාන හිතේදීමින් හෝ මේක සක්මණේදීත් වෙන්න පුළුවන්. එහෙම මම වචනේ කිව්ව නැතුවට හිතන්න එපා එහෙම නැහැ කියලා සක්මනේදී වෙන්න පුළුවන්. එහෙනම් ඇවිදින බව දැන ගැනීමෙන් හෝ තමන්ට පුළුවන් වෙයි විශ්වාසය පහළ කරගන්න. ඉතින් මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. ඒ ඇති වෙන විශ්වාසය බුදුන් කෙරේ තියෙන විශ්වාසයට වැඩිය ලොකුයි. බුදුහාමුදුරු කියන්නේ බාහිර වස්තුවක්. මේ තමන්ගේ භාවනාව හරි කියන විශ්වාසය එනකන් තමයි බුදුන්ගේ විශ්වාසය අපිට ඕන කරන්නේ. යම් දවසක මම තාමත් ඉඳගෙන ඉන්න බව දන්නවා. මම ඇවිදින බව දන්නවා කියන විශ්වාසය ආවොත් බුද්ධ ආදී රත්නත්‍රි රත්නය රත්න ත්‍රිවිධ රත්නයේ කියන තියෙන විශ්වාසයේ පැත්තක තියලා තමන්ගේ භාවනාවම තමන්ට විශ්වාසයක් පහළ වෙනවා. ඒක බුදුහාම කියන අව탁සිරුවක් නෙවෙයි. බුදුහාම කරන ගෞරවයක් බුදුහාමරන්ට ඕන කරලා තියෙන්නේ මේ ශාසනය පිහිට ලබා ගන්නයි. ඒක මේ බුදුහාමර පිටිපස්සේ ගිහිල්ලා යාප්පු වෙලා අඬලා ගන්න එකක් නෙවෙයි. ක්‍රමවේදය තුලින් ගන්න. ඉතින් ඒක ඇවිල්ලා තියෙන එකට සමවදින්න කියන එකයි මම කියන්නේ. පින්වත් ගරු ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි. මට අවසරයි. ඉඳගෙන භාවනා ඉඳගෙන භාවනා කර පිම්වීම හැකිලිම විනාඩි 5ක් පමණ බලන විට පපුවේ කැළඹීමක් පපුවේ කැළඹීමක් ඒ දෙස බලනකොට නටන වතුර හැලියක බුබුලු දමන ආකාරයක් දැනුණා. එය ඇතිව නැතිව ගියා. මුහුණත් බෙල්ලත් කුඩා සතුන් අනින්නාක් මෙන් දැනුණා. එයද ඇතිව නැතිව ගියා. පිටපැත්තේ ඉල ඇට තියුණු දෙයකින් අනින්නාක් මෙන් දැනුණා. එය මෙනෙහි කළෙමි. එය දුක්ඛයක් මෙන් දැක්කා. එම වේදනාව දිගටම පැවතුණා. ප්‍රශ්න දෙක සක්මන් භාවනාව මම දකුණ ඔසවමි තබමි කළෙමි විනාඩි 15ක් පමණ යන විට යන බව පමණක් දකිමි මෙය නිවැරදි කර දෙන්න ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගීව සුවපත් වේවා. සිරුවන් සරණයි. නෑ නිවැරදි කරන්න ඕන කමක් නෑ. මේ දේ දිගට කරගෙන යන්න මොන විදිහකරි බාධාවක් සැකයක් අනිශ්චිතතාවයක් අනතුරුදායකකමක් තියෙනවනම් විතරයි නිවැරදි කරන්න ඕනේ. එහෙම නැතුව නිවැරදි කරන දෙයක් නෑ. මේ දිගට මේක යනකොට මේ අත්දැකීම් වැඩි වෙනකොට ඕකේ හේම තහවුරු වෙනවා. එහෙම තහවුරු කිරීමට දැනට සැකයක් හෝ අනිශ්චිත භාවයක් හෝ බයක් හෝ තියෙනවද කියන එක විතරයි මට දැනගන්න ඕනේ. එහෙම නැත්නම් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. එන එක පිළියම් කරන්න ඕනේ. මේක දිගට කරගෙන යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑසන පර්යංක භාවනාවේදී පැය එකහමාරක් පමණ එකම ඉරියව්වෙන් පසු උනේමි. අරමුණ නැතිව ගිය බවද වෙන සිතිවිලි නැති බවද දැනුණද නිින්ද ගියාද නොගියාද නොතේරුනි. එක විටම මොහොතක් නැතිව යන බව දැනුනි. ඔන් එකේ තිබුණු මැෂින් එකක් ඕෆ් කර නැවත ඔන් කළාක් නිමේෂයක් කිසිත් නැති යන බව දැනුනි. නිමේෂයක් කිසිත් නැතිව යන බව දැනුනි. මට දැනුණු දෙයක් ස්වාමින් වහන්සේ වෙත ප්‍රකාශ කර සිටිමි. මේ පිළිබඳව මා දැනුවත් කරන සීක්වා ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. එහෙම දැනීම Tamanට වෙන්නේ පාරේ යනකොට බොරු වල කැදකට වැටෙනා වාගේ කලකලම් කලකලම්බල් කැම්බල්යක්ද එහෙම නැත්නම් භාවනාවේ දියුණුවක් එහෙම නැත්නම් ඉස්සරහට තියෙන වැඩක සුබ නිමිත්තක්ද කියලා Tamanට ඇතිවෙච්ච ආකල්පය මොකද්ද කියලා මට දැනගන්න ඕනේ. එතකොට නම් මට පුළුවන් ඒ වෙච්ච දෙයට Tamanගේ හිත මොකද්ද Tamanට කිව්වේ කියන Tamanගේ හිත දෙස් දෙන්නේ මොකද්ද කියන එක කියනවනම් මට පුළුවන් සම්බන්ධ වෙන්න. ස්වාමීන් වහන්සේ කිසිම දෙයක් මොකද ඒ කියන්නේ මගේ අරමුණක් නැතුව තිබුණා. හුස්ම ගන්න බාරි දැනෙන්නේ නැහැ. සිතවිල්ලකුත් දන්නේ නැහැ කියලා දැනෙනවා. හැබැයි මට නිින්ද ගියාද නැද්ද කියලාත් ඒක තේරුමක් නැහැ. ඉන්න අතරේ එකපාරට නිකන් මැෂින් එකක් නවතිනා වගේ කිසිත් නැහැ වගේ මොහොතක් මුකුත් නැතුව වුණා. ආපහු නිකන් මැෂින් එක පටන් ගන්නවා වගේ මාව මට දැනෙන්න පටන් ගත්තා. මේක මට මීට පෙරත් වෙලා තියෙනවා. ඒක හොඳක් කියලාද හිතේ නරකක් කියලාද? ඉස්සරහට ගියා කියලාද හිතේ පස්සට ගියා කියලාද හිතේ? ඒ වෙච්ච සිද්ධිය පිළිබඳව තමන්ගේ හිත කොහොමද මොකද්ද කියන්නේ? හිත හිතලා හොඳයි ඉස්සරහට ගියා කියලා හිතනවා. එහෙනම් එච්චරයි තියෙන්නේ. බයක් මුකුත් නැහැ මට ඒක මොකක්ද කියලා තමයි මුකුත් නැහැ කියලා කියන්නේ කෙලස් නැහැ බුදු ඥානanse කිංචන කියන වචනේ පාවිච්චි කරන්නේ කෙලස් වලට මේ ලෝකේ තියෙන තාක් තියෙන දුක් තියෙන තාක් තියෙන කෙලෙස්. ඕගොල්ලෝ බද සිප වැරඳගෙන බදාගෙන හිටියට ඒකට කරන්න දෙයක් නැහැ. මුකුත් නැති තත්ත්වය ජීවත් වෙද්දිම ඇති කරගන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන්සේගේ එකම මතය. ඒක ක්ෂණ මාත්‍ර වශයෙන්මුත් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වෙන්නේ ඒක පාට අකුළු අකුණක් ගැහුවා වගේ තේරෙනවා. පහු වෙනකොට ඒක හරි. මේක ප්‍රතිපදාව මේ කෙලෙස් නැත්ැනකට මට යන්න පුළුවන්කම පෙන්නවා. එහෙම නැත්නම් මට ප්‍රභවය තියෙනවා. මට මගේ භව සම්පatti තියෙනවා කියලා දැනගෙන මේකට යුනන්දුවට යන මනුස්සයට ඕක හොඳට ඕකට ගිහිල්ලා මේ විවේක වෙන්න පුළුවන් ගතියක් එනවා. මේක බයක් වුණොත් අසරණ වුණා, තනි වුණා, පෙකින වෙලෙන් කපලා ගියා, එහෙම නැත්නම් කල කැම්බැල්ලක් කරගත්තා නම් ඉතින් දිගින් දිගටම බය වෙනවා ඔකට. ඉතින් මේ මනුස්සයාට මම දන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේදීවත් ආය දවසක මේකට හොඳ පැත්තට බලන්න පුළුවන් වේද කියලා. මොකද මේ හොඳ පැත්තට බලන කෙනා නරක පැත්තට බලන්නත් බෑ. නරක පැත්තට වන්නේ කරන හොඳ පැත්ත බලන්නත් බෑ. මෙන්න මේ නිසා මේ ධර්මයේ හැම කෙනාටම වළංගු නැහැ. තියල්ල සිටුවන්නේ යහපත පිණිසයි කියලා හිතන විනාඩි විපස්සනාව අල්ලනවා. ඒ මනුස්සයාට යෝනිසමස්කාරය තියෙනවා. හැන් වෙන හැම දෙයකටම සැක කරන කෙනාට භාවනා කරුකේ නරකක් වෙන්නේ නැහැ. හැම භාවනා ප්‍රතිඵලයක්ම නරකට පේනවා. ඒ මොකද සෙල්ලක්කාර නැහැ. ජීවිතය අලුත් දෙයකට කැමති නැහැ. ඉතින් මේ හිස්තැනට කැමති වුණා නම් ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා. අනිත් දවසෙත් ඒක ඉල්ලුවාට නම් හම්බ වෙන්නේ ඒකට ලෑස්ති වෙලා ගියොත් ඔක බොහොම ලස්සනට ස්ලෝ මෝෂන් දාලා පෙන්නනවා. thin slicing of time. මේකට යන්නේ මෙහිමයි. ගියාට පස්සේ කිසිම ඉඳුරකට සම්බන්ධ නැතුව මේ සද්ද තිබුණාට ඇහෙන්නේ නැති හැටි. රූප තිබුණාට පේන්නේ නැති හැටි. දුක් තිබුණාට දුක් ගෑවෙන්නේ නැති හැටි. චනමාත්‍ර වශයෙන් පෙන්වනවා. කියන්නේ මේ ලෝකේ ඉන්න ගමන්ම මේ ලෝකේ තැර වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒක පුරුදු කරන කෙනාට පුරුදු කරනවා කියන්නේ මෙහෙමයි කියන්න තියෙන්නේ. ඒක ආගය කරන කෙනාට ඊගාව දාසිය ආපුවම මොකද චිත්තක්ෂණ දෙක තුනක් තියෙනවා. ඊගාවේ කරන තප්පර තුන හතරක් විනාඩි තුන හතරක් තේරෙන්න පටන් ගන්නවා නිකන් මේ පැරඩයිම් එක shift වෙනවා. ඒ කියන්නේ අපි වෙනම තලයකට යනවා. ඒක මට අයිති නෑ. ඒ ඒ තලේ මට අයිතිත් නැවට පාලනය කරන්නත් බෑ. හැබැයි කිසිම ඝර්ෂණයක් නැහැ. කිසිම මානසික ආතතියක් නැහැ. නිකන් ගමරාල දිවි ලෝකෙ ගිහිල්ලා ආවා වගේ. ගමරාල ගිහිල්ලා ආපු කතාව අහලා තියෙනවද? ඈ? පවුලට කිව්වට පස්සේ මොකද වෙන්නේ? ගමරාලට කට වහගෙන ඉන්න බෑ. ඉතින් පවුලට කියනවා ඒ පවුල කියනවා අයියෝ මෙයා මා අනිත් දවසේ අනුර මාවත් අඬ ගන්න යන්නෝ කියලා ඉතින් හරි හරි. ඒකෙන් තමයි අනාගත්තේ. ඊට පහුවෙන්ද කට්ටිය ඔක්කොම එල්ලුණාට පස්සේ නිකන් ඉන්න බැරුවට මගේ දිනකොට අහනවා මේ රත්තරම් මයින කුරුණිය කොච්චර විතරක්ද කියලා අහනවා දිවි ලෝකේ. අමේන මෙච්චර ඇති කියනකොට ඒක නිසා මේ හම්බ වෙච්ච එක හොඳට උහුරු කරගන්න. උහුරු කිරීම සඳහා එකයි බලපාන්නේ. මේක ජයග්‍රහණයක් විදිහට සලකනවද සුභයක් විදිහට සලකනවද අසුභයක් විදිහට ඒක මට කරන්න දෙයක් නෑ බුදුහමරණ කරන දෙයක්වත් නෑ නමුත් මේක සුබයක් විදිහට සලකනවා නම් මේක හොඳයි වෙන්න ඇති කියලා ඒ යෝජනාවට ස්ථිර කරන්න පුළුවන් මට. ඊගාව දාතේ බෙල්ල ගහලා ගියත් වෙන මොනවාරි නැති වුණත් මේක කරන්න ධෛර්යයක් ඇති කරගන්න එකට අපි ශ්‍රද්ධාව ඒකට ශ්‍රද්ධාව කියන්නේ. ඒකට කියන්නේ කුසල ඡන්දය කියන්නේ. ඊට වැඩිය මට මීමැත් මොර හැදුනත් එහෙම නැත්නම් වෙන අමාරක් වුණා මම මේ කරනවා කියන ගැම්මට මායයත් බයයි. දෙයියොත් බයයි. මිනිස්සු ගැන කතා කරන දෙයක් නෑ. ඉතින් ඒක මේ මට මම මේ අනා ගන්න හදන්නේ මේවා කියලා. මේක ගෑනුන්ට නෑ. ගෑනු හරි බයයි. මේ නෙකොට ඕන ඕන ගිනි අඟුරක් වෙච්චා කියලා. ඵලයන්ගෝ ඉස්සරහට මේ සීලේ තියෙනවනේ සතිය තියෙනවනේ මේ තද්දාව තියෙනවනේ. ඉතින් මං බන්නකොට ගෑනු ගෑනු කට්ටිය මට වයින්නවා. ස්වාමීන් වහන්සේ කියන දේ නම් පිරිමින්ට විතර නිවන් දකින්න පුළුවන් කියලා. නෑ මං කියන්නේ ගෑනු නැකතෙන් ගියොත් බෑ. ඕන දෙයක් වෙච්චවයි කියලා යන්න ඕනේ. මොකද ධර්මයේ අපිට අනුග්‍රහ කරන්නේ කලාතුරකින්. ඒ වෙලාවේදී අපි අඩිය පසර ගත්තොත් ඉතින් ඊගාව අවස්ථාව වෙන්නේ මෛත්‍රී බුද්ධ සාසනයේදී ඊටත් පස්සේද කියන්න බෑ. ඒ නිසා ධර්මයේ අපිට අනුග්‍රහ කරනකොට කාය ජීවිත নিরপেক্ষව ඉදිරියට යන්න ඕනේ. ඒකටයි සද්ධාව කියන්නේ. ඒකටයි සීලෙ දීලා තියෙන්නේ. ඒකටයි සතිය දීලා තියෙන්නේ. අනිත් දවසේ මේකටත් වඩා ඒ ඒ සෙල්ලක්කාර ගතියෙන් ඉදිරියට යන්න. එතකොට මං ගෑණියක් කියන්නේ නැහැ. ඒකට කියන්නේ පරුෂ ගතිය කියලා. මැස්කියුලිනිටි. පරුසයි. බුදුහාමුදුරුවෝ වැඩි ඒච්ච පාවිච්චි කරන සංස්කෘතිය පාවිච්චි කරන වචනය සාහසිකයි කියලා. දා කෙලස් අපිට පහර දෙන ස්වරූපේ දන්නවනම් කෙලස් වලට සාහසිකව පහර දෙන්න. ඔය වගේ තනක් කියලා කියන්නේ කෙලස් වලට රජ කරන්න බෑ. ඒකේ ආය <coughs> නොපැකිල මේකට ගිහිල්ලා මේකේ තමන්ගේ අධිරාජ්‍යය තමන්ගේ රාජධානිය පිටව ගන්න නම් ඒ හොඳයි කියලා හිතන එකම තමයි මම මේ අනුමත කරන්නේ අනිත් දවසේ ඒක වැඩිවීම සඳහා වැඩි ඉඳීම සඳහා ලෑස්ති වී යෑම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියතයි. ගරු ස්වාමීන් වහන්සේ ඉසකෙත් තවමත් කලුවට තිබෙන වයස් කාලයේදී ආධ්‍යාත්මය පිළිබඳ ප්‍රායෝගික කටයුතු වලට යොමු විය යුතුයයි බුදුන් වහන්සේ වදාළ බව ඔබ වහන්සේ පවසනු මම බොහෝ අවස්ථාවලදී අසා ඇත්තෙමි. මුල ඉඳලා කියන්නේ වාක්‍ය ඇහුන්නේ නැහැ ගරු ස්වාමීන් වහන්ස හිසකෙස් තවමත් කලුවට තිබෙන ආ ඉතින් කට්ටියට තියෙනවා ඩයි තියෙනවා දැන් නම් බේරන්න බෑ ආච්චම්මලා හොයන්න බෑ වයස් කාලේ මට ඒකයි ඒක ඇහින්නේ නැත්තේ ඒක මම හිතනවා ඇහුන්නේ නැත්තේ මට ඒකයි කියලා හිසකෙස් ප්‍රශ්නේ වයස් කාලයේදී ආධ්‍යාත්මය පිළිබඳ ප්‍රායෝගික කටයුතු වලට යොමු විය යුතුයයි බුදුන් වහන්සේ වදාළ බව ඔබ වහන්සේ පවසනු මම බොහෝ අවස්ථාවලදී අසා ඇත්تمي. අප භාවනා වැඩසටහන් වලට සහභාගී වන යෝගාවචරයින්ගෙන් අඩකටත් වැඩි දෙනා මෙදිවිය ඉක්ම වූවන් යයි මට සිතේ. අප කරන මේ කටයුතු වල යෙදීමේදී එහි සඵලභාවය තීරණය කරනු ලබන බොහෝ සාධක ඇතැයි මට සිතේ. පුද්ගලයෙකුගේ ධෛර්යය, බුද්ධිය, කායික සහ මානසික සුවතාවය යනාදියින් කිහිපයකි. ස්වාමින් වහන්ස වයස යන්න මේ දෑ තීරණය කරනු ලබන එකම සාධකය නොවේ යයි මම විශ්වාස කරමි. කෙනෙකුට සුදුසු වයස යන්න ඉක්ම ගියද සිය වීරයක් වීරයෙන් සතියෙන් අවබෝධයෙන් ක්‍රියා කළ හැකි වේ නම් ජයගත හැකියයි මම විශ්වාස කරමි. මේ ලියන මමද මැදිවිය ඉක්ම වූ අයෙක් නේ. ෂුවර් අයෙක් යන්න දෙයක් නැහැ. කාන්ට කියන්න ඕනේ නැහැ. ඒකට තින්ත වියදම් කරන්න ඕනේ නැහැ. අපගේ කාලයේ ස්වාමින් වහන්සේලාගෙන් ඔබ වහන්සේ අද දේශනා කරන ධර්මය නොයසුවෝ වෙමු. අප කුමක් කළ යුතුය? ප්‍රයත්නයේ අත්හල යුතුයද? අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු එක ওই නකුලපිතු සූත්‍රය වගේ තැන්වල දේශනා කරලා තියෙනවා. හැබැයි කලු කෙස් කියන වචනේ විතරක් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. මොකද ඒ දවස්වල ඩයි තිබුණේ නැහැ. බුදුරජාණන් කියන්නේ ජීවිතයේ ප්‍රථමයා මේ භද්‍ර යවුවනේ කලු කෙස් තිබියදී. ඒ නිසා මේ ළඟදී ඇලන් මෙතේ රාමයට ගිහිල්ලා මම බණ කියනකොට මං හේතෝ කියනකොට අරුණ මහත්තයා පස්සේ ආවිලාගෙන ඔබ වහන්සේ මට දැන් කියයි දැන් කියයි හිතන මේ කොණ්ඩ කලු කරන එක කියන්නේ. ඒකද ඔක්කොම ඉන්නේ කොණ්ඩේ කලකොල්ල. ඒ නිසා මොකාද මධ්‍ය වයසේ මොකාද තරුණ වයසේ කියලා හොයන්න බෑ. ඒ වෙලාවේ මගේ වැලද කියුනේ නෑ. කෙසේ නමුත් මේ අපේ තියෙනවා දශක දශකයේ කියලා එකක්. මන්ද දශකයේ, ක්‍රීඩා දශකයේ, වර්ණ දශකයේ, බල දශකයේ, ප්‍රඥා දශකයේ, හාන දශකයේ, පබ්බහාර දශකයේ කියලා. ඉතින් ඒකෙදි බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා අවුරුදු 50 වෙනකන් ඥානෙ මෝරනවා. ඒකට කියනවා ඉන්ද්‍රිය පරිපාකය කියලා. ඉඳුරම් මෝරලා. එතකොට 30 ඉඳලා ඉස්සරහට 50 දක්වා බල වර්ණ දශකයේ බල දශකයේ. ඉතින් ඒ වගේ තමයි අපිට කරන්න පුළුවන් සෙල්ලම් කරන්න. ඊට පස්සේ හාන දශකයේ. ඇස්පෙනීම, කන් ඇහිම සහ ප්‍රෙෂර් එක එක අවුරුද්දකට අවුරුදු 6ක් වයසට යනවා 60න් පස්සේ. ඉතින් එතකොට මේ ආසියා ගියාට පස්සේ ඉතාලි බහුවා වගේ වැඩක් වෙන්නේ. නාහක දැම්ම වෙන්නේ නැහැ. ඒ නාකියෝ නාකිච්චෝ භාවනා කරනකොට gedare ඉන්න තරුණ දරුවන්ට පණිවිඩයක් යනවනේ. දරුවන්ගේ දරුවන්ට පණිවිඩයක් යනවනේ. ඒ නිසා නාකින්න ඉන්ජෙක්ෂන් එක දෙනකොට ඉන්ජෙක්ෂන් එක පල්ලෙහාට යනවා. එහෙම ගතියක් මම බුද්ධි විනවා මම දැන් ඇති කරලා තිනවා අලුත් අදහසක් සතිමත් පවුල කියලා. mindful families. ඊයේ වෙනකොට 30 දෙනෙක් විතර පවුල් හිටියේ. දැන් මම හිතන්නේ ඒක පාර දෙක 300ක් විතර එකතු වුණා. මොකද හොඳ ලස්සන වෙබ් පේජ් එකක් හැදිලා තියෙනවා මොකද්ද මේකේ අන්තර්ජාලයේ ඒ විශාල පිරිසක් එන්න පටන් අරගත්තා ඉතින් එතකොට නාගින්න තමයි ඉන්ජෙක්ෂන් එක දෙන්නේ දුන්නාට පස්සේ ඒක දරුවන්ට යනවා දරුවන්නේ දරුවන්ට යනවා එතකොට ඕක පවුලටම යයි කියලා මට හිතෙනවා ඒ නිසා ඒ ජීවිතේ ප්‍රථම යාමේ භද්‍ර යවණියේ කලුකෙස්ටි බීඩී කියන එක බුද්ධ වචනේ දෙක ලිම විග්‍රහ කළ තියෙන විදිහට බුද්ධ ආගමේ බුදුහාඳුරෝ පිළිගන්නවා කිසිම දෙයක් එක සාධකකින් තීන්දුව වෙන්නේ නැහැ. බොහෝ සාධක බලපානවා. ඒක නිසා වයසට ගියයි කියලා අයින් කරන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ තේරුම් අරගන්න ඕනේ තරුණ කෙනෙකුට වඩා උනන්දු වෙන්න ඕනේ වයසක අය. මොකද Tamange ඉඳුරන් දැන් පිරිහෙමින් පවතින්නේ. ඒක මේ තරුණයට බැලලා වැඩකුත් නෑ බුදුහමරණගේ දොස් දැකලා වැඩකුත් නෑ. නිසා වෙනදාට වඩා උනන්දු වෙලා වැඩ කළොත් සෝනා භික්ෂුණිය හා සෝන භික්ෂුණිය භික්ෂුන් වහන්සේ කියන දෙනමටම විශේෂයෙන්ම සෝනා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ වීරියවන්ත භික්ෂුණීන් වහන්සේලා අතරින් පළවෙනි තැන දීලා තිනවා දරුවන් 20 දෙනෙක් වදපු අම්මා කෙනෙක්. ඉතාමත්ම ධෛර්යවන්ත කෙනෙක්. ඉතින් ඒ දරුවන්ට නිසි කල වයස වල විවාහ කරලා දීලා අන්තිමට අම්මා කරපු දේ බූතලේ දුන්නා ඔක්කොටම. දීලා ලොකු දුවගේ ගෙදෙට්ට ගියා. ගියාට පස්සේ ඉස්සෙල්ලම දවසේ නම් ඉතින් අම්මට හොඳට සැලකුවා. පස්සේ ඉතින් බෑ නයි ලොකු දුවයි කිව්වා. අම්මා බූදලේ බෙදෙනකොට අපිට කියලා වැඩිපුර දුන්නේ නෑනම. ඔක්කොටම සමානවනේ දුන්නේ. ඒ නිසා අනික් දරුවන්ගෙමුත් උපස්ථාන ගත්තොත් නරකද? අම්මට තේරුණා ඇඳි මිටෙන් බෙදෙනකොට අම්මා ගියා දෙවෙනි එකනා ගාන. දෙවෙනි එකනත් ටික දවසක් යනකොට අම්මට ඒ වචනෙම කිව්වා. අම්මා දෙනකොට අපිට සමෝදෙනි දුන්නේ. ඉතින් ඒක දැනකින්ම ඉන්න එක හොඳ නෑනේ. ඊගාව එක්ක නන් ළඟට යන්න. අම්මා මේ පොලිමේ ගියාට පස්සේ තේරෙනවා මේ දරුවෝ සේරම පව් කරගන්නවා. ඒ නිසා හොඳම වැඩේ උපාසිකාරාමයකට යන්න ඕනේ. ගිය ගමන් උපාසිකාරාමයක ඔච්චර වයසට ගිය කට්ටිය කොහොමඩක්වත් පැවිදි කරන්න බෑ. කොහොමඩක්වත් බාර ගන්න බෑ කියලා. ඊට පස්සේ අම්මා කිව්වා මම මෑණියන් වහන්සේලා කතා කරලා මට හයිය හති තියෙනවා. ශරීරයේ හයියයි. මට මේකේ ආරාමිකෙක් වතින් ඉන්න දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා අම්මට දැන් අපිට උපස්ථාන කරන්න වෙයි. අම්මා වයසයි. ඊට පස්සේ කිව්වා නෑ ඔබ වහන්සේ ඔබ වහන්සේලා පින්න පාතේ වයින් මම මේව අතු ගන්න. වතුර පැම්පේ හාලා තියන්න. ඉතින් මේ ඔක්කොම කරන ගමන් අම්මා භික්ෂුන්හන්සලාගේ ප්‍රසාදේ දිනාගෙන පැවිද්දක් දිනාගෙන අම්මට හිතුණා මේ කට්ටියට වින්න පාතේ ගිහිල්ලා එනකන් කන්දක් තියෙනවා එතනම කන්ද මුදුනටම නගින්න ඕන කියලා. අම්මට හතර කුරෙන්වත් යන්න බෑ. මගට යනකොට හැරමිඩිය විසි කරලා අත් කකුල් දෙකෙන් ගියා බෑ. අතපය කකුල් හතරෙන්ම හතර කුරෙන්ම ගියා අමාරුයි. එන්නේ එන්නේ යනකොට අම්මට දෙනවා හොද්දටම මහන්සි. කන්ද මහගිරි දඹේ. ඊට පස්සේ අම්මට හිතිලා තියෙනවා කොහොම හරි ආපු ගමන් දැන් බැලෑයින් බැනුම් අහන්න යනවා සේරම මෑණින්නාසලාගේ. මේ අම්මට තියෙන මේ ගායට ඒ ජීදී අම්ම දඟලලා දඟලලා දඟලලා දඟලලා කොහොම හරි කන්දට උඩ නගිනවත් එක්කම rahat වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ තරම්ම මේකට වීර්ය අවශ්‍යයි. මෑ පල්ලෙහාට එනකොට මෑණිවරු ඇවිල්ලා මේ මෙනින්න අන්දලා එලකල අම්මගේ මූණට ප්‍රසන්නයි කිය. මහන්සි ගතියක් නැහැ. ඒතකොට අම්මා ඉන්නේ හොම්බෙන් ගිහිල්ලා. මහන්සියලා. ඊට පස්සේ කියලා තියෙනවා නෑ නෑ මම මේ මේ කන්ද නැග්ගා අයියා. අයියෝ මේ මොනවා කරනවද දන්නේ කියලා චෝදනාවට බුදුරජාණන් වහන්සේ ළඟට යොදු කරා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ කියලා තිනවා මෙන්න ගෑනු උනත් ජීවිතේ පසු වයසේ හිටියත් වීර්ය අතින් පළවෙනි තැන දීලා ඒ සෝන භික්ෂුණියට බුදුරජාණන් වහන්සේ අගතන් දීලා තියෙනවා. තරුණ වයසේ කෙනෙකුට නොවේ දුන්නේ වීර්ය පිළිබඳව පළවෙනි තැන. ඒ නිසා නාගි උණයි කියලා චරිචුරු ගන්න එපා. නාගිකම ලාසිර ගන්නත් එපා. ඔය තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ට උඩින් ගහන්න ඕනේ පිනුවා. මේක නාකියෝ එන්න පටන් ගත්තම ඈත තියලා කේන්ද්‍රික ගන්න ඉන්නේ. ගහලා එලවන්න හිතනවා ගෙදර යනකම්. ඉන්න ඕනේ ගස් ගල් වගේ කුඩු ගල් වගේ මේ කෙල්ලන්ට උඩින් පැනලා කොල්ලන්ට උඩින් පැනලා කටයුතු කරන අපේ බාසුනා කෙනෙක් හිටියා. ඒක අවුරුදු 80 වෙනකම් වැඩ කරා. කිසිම ඊලන්දාකට පෙරලන්න බෑ ඒ සයිස් එකේ ගලක්. ඌ පෙරලන. මෙන්න මේ වගේ බැම්මක් උඩ නැගා ඊලන්දාරේ එනිව ගැරගෙන උඩ බැම්ම උඩ නැගලා බාසුනේ නැහැ. කොලි ඉලන්දාරියෝ මොකටද උඹලට මෙව්වට ඉනිමන් මේවල පොක මන් නැග්ගා කියලා. ඉලන්දාරියා පහුවෙන් දෙලා රසාවට ආවේ නැහැ. බසුනේ කියනවා මේ මුංගේ මුංගේ ඇඟේ හයිය මුන් දන්නේ නැහැ. ඉතින් නාකිකම නෙවෙයි ප්‍රශ්නේ මේ ඔළුව නරක කරගන්නේ. මේ හිත නරක කරගන්නවා අපි වයසයි. අනික කටි උපස්ථාන කරන්න ඕන කියලා ඇත්ත. ඒක නම් ඇත්ත කතාව. නමුත් මේ භාවනා කරනකොට මේ බුදුහාමුදුරුවෝ කියන්නේ තව තවත් ධෛර්යමත් වෙන්න. නිවනේ නෑ වයසක්. ඒකට ධෛර්යමත් වෙනවා මිස තමන්ගේ වයසට යෑම නිදහසට කාරණාවක් කරන එක එක්කනට ගිහලා අත්පය මිටික ගන්නයි උණුතර එල්ලතර හොයන්නයි පටන් ගත්තොත් නම් අලි වාතේ. ඒකවලදී කියන්නේ නෝ නාකිය මැරෙන්නෙත් නෑ අඳහක වෙන්නෙත් නෑ කියලා. භාවනා කරන කටියට එහෙම එකක් නෑ. ඒ නිසා ලියුපු එක්කනට මම කියනවා ওই නාකිකම පැත්තක දාලා අරමුණ මෙනෙහි කරන දඩබඩ දඩබඩ ගාලා ඉක්මනට තිරියන් වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමින් වහන්ස මෙය ලියන මා ඔබ වහන්සේගේ ධර්මදේශනා තුලින් බුදුන් වහන්සේ සැබෑ ලෙසම දකිමින් සිටිමි. එමෙන්ම මා තුල ධර්මය හා ආශ්‍රිත කරුණු පිළිබඳව යම් යම් අපැහැදිලි කරුණු ඇති වෙමින් ඇත. ඒවා ධර්මයේ පිළිබඳව සැක සංකා නොයි. තවමත් මා අවබෝධ නොකරගත් කරුණු බව මම දනිමි. මෙම ප්‍රශ්න සාකච්ඡා මණ්ඩපයේදී ඒ ඇතැම් අපහදිලි කරුණු විමසිය හැකිදැයි එය කෙතරම් ස්ථාන උචිතද යන ගැටලුවද ඇත. එයට හේතුව ඒවා අතර සාම්ප්‍රදායික මෙන්ම අසාම්ප්‍රදායික කරුණු ඇති නිසාය. එවැනි දෑ විවිධ විශ්වාසයන් සංඥා සහ ආකල්පයන් ඇති අපවැනි පිරිසක් ඉදිරියේ විමසීම උචිත නැතැයි සිතන නිසාය. නොයසේනම් එවැනි ඕනෑම ප්‍රශ්නයක් වරහන් ඇතුලේ ධර්මයේ සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් මේ සභාවේදී විමසිය හැකිද විශේෂ ලෙස ශ්‍රද්ධාව, කර්මය සහ කර්මඵලය, සිත සහ ද්‍රව්‍ය න්‍යායන් වැනි කරුණු ඒ අතර ඇති බව මම ඔබතුමාට ගෞරව පූර්වකව පවසමි. ইহත සඳහන් කළ අපැහැදිලියයි පැවසූ කරුණු භාවනාවේම අතුරු ඵලයන් යයි මට සිතී. ඔබ වහන්සේගේ මා ඔබ වහන්සේ මා වෙත අනුකම්පාවෙන් ইহත කරුණ පිළිබඳ පවසන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. තමන්ට අදාළ නම් මේ මේ මොන වෙන බව වෙන ලෝකෙක තියෙන දෙයක් හරි කවන්න තමන්ගේ භාවනාවට හෝ තමන්ගේ ජීවිතයට අදාළ නම් අපි එකතු වෙලා සාකච්ඡා කරමු. හැබැයි මම සරුවඥ නෑ. මට ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් තරම් ඥානයක් නෑ. තමන්ට අදාළ නැති මේ අල්ලපු gedර මිනිසුන්ගේ ප්‍රශ්න මෙතෙන් ගෙනල්ලා කාලීනාස්ති කරන්න එපා. අදාළ නම් තමන්ට ඒකට අපේලා කියන්න පුළුවන් නම් මුද්‍රණ කියන්නේ අපදානේන චරි අපදානේන සම්පායති. සපේල උත්තර දෙන්න පුළුවන් වෙනවා. මේ මේ ප්‍රශ්නයක් තමයි කොහොමද Tamanne මේක ප්‍රශ්නයක් වෙන්නේ. මෙන්න මේකෙන් මට ප්‍රශ්නයක් වෙන්නේ. නැත්නම් අසෝල ඇහුවා. මෙහෙම වුණොත් කොහොමද? එහෙම වුණොත් කොහොමද? ලූ ප්‍රත්‍යයෙන් පරෝක්ඛාවෙන් ප්‍රශ්නට උත්තර දීලා ඉවර කරන්න බෑ. ඕනම ප්‍රශ්නයක් මම සර්වඥාන්සන්සාරගේ නාමයෙන් මම සාදර වෙනවා. Tamanne අදාළ ටික විතරක් අහන්න. අරවලට අදාළයි, අතෙන් අදාළයි, මෙතෙන් අදාළයි නෙවෙයි. තමන්ගේ ජීවිතයට අදාළ නම් අපිට පුළුවන් හරි ප්‍රශ්න මං සාදරයි. මං කැමති ඉදිරිපත් කරන්න කියලා මං ඉල්ලා හිටනවා. මම හරස් ප්‍රශ්න අහනවනම් මට පොඩි chance එකක් ඕනේ. මට අහන්නත් අයිතිවාසිකම තියෙනවා. එහෙමනම් දෙනවා මං chance. අවස්ථාව. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව පටන්ගෙන ටික වේලාවකදී දිග හුස්ම කෙටි හුස්ම අවසානයේ හුස්ම දැනීම නැති වී ගොස් දිගු වේලාවක් ඔහේ බලාගෙන ඉන්නවා වාගේ දැනෙනවා. මෙය හරිද වරද්දාගෙනද යන්න පැහැදිලි කර දෙනමින් ඉතා කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට පිරුවන් සරණයි. මේ කෙනාගේත් මට අහන්න ඕනේ. දිග හුස්ම බලනකොට තියෙන සතිය. කෙටි හුස්ම බලනකොට තියෙන සතිය. ඊටාම සූක්ෂම හුස්ම බලනකොට හුස්ම නෑ වගේ කියනකොට තියෙන මේ සති තුනෙන් සති වර්ග තුනෙන් කොයි එකද වඩාම හොඳ එක විදිහට Taman තේරුම් ගන්න කියන එක ඉදිරිපත් කරන්න කැමති නම් මගේ විග්‍රහය දෙන්න පුළුවන්. ගොරෝසුට වැටෙනකොට තියෙන සතියේද හොඳ මේක මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ආනාපානේ වැටෙනකොට තියෙන සතියේද හොඳ මේක නැත්නම් ඊටාම සූක්ෂමව තියෙනකොට දැනෙන වැටෙන සතියේද හොඳ මේක කියලා මම කැමතියි දැනගන්න. ස්වාමීන් වහන්සේ හුස්ම නැති වුණා වගේ වෙලාවට තියෙන සතිය වැඩි කියලා මට හිතෙනවා. ඔව් එහෙමනම් ඉතින්ට එන්නේ පිළිවෙලින්නේ දිග හුස්ම දැකලා කෙටි හුස්ම දැකලා සතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් මෝරලා එනවනම් මේ ක්‍රමයේ හොඳද වැරදිද කියලා ඒකනම් හොඳම සතිය කියලා ගන්නවනම් එවැනි මනසකට මේකද හොඳම දේ කියන එක තැකයක් එන්න විදියක් නැහැ. ඇවිල්ලා තියෙනවා නම් ඇවිල්ලා තියෙන්නේ අත්දැකීම් අධිකම නිසා. තමන්න තියෙනවනම් මේ ගමනේ අවසානයේට හම්බෙන සත්‍යම හොඳ මේක කියලා. ඉතින් ගමන හරියන්න බෑ නැත්නම් එතෙන්ට එන්න බෑ. ඒ නිසා ඔය දීපුත්‍රෙමයි මම මගේ උත්තරේ සපයාගන්නේ වචන ටික ණයට ගන්නේ මාත් හිතනවා එහෙම කියලා. එහෙමනම් අනිත් දවසේ මෙන්න මේ දෙක අනුගමනය කරන්න. මෙන්න මේ දෙක ක්‍රියාවත් කරන්න. මොකද්ද? පුළුවන් තරම් ඉක්මනට හොඳම සතියට යන්න බලන්න. ඒ කියන්නේ ආනපාන පුළුවන් තරම් ඉක්මනට ගිපුණ ගෙවන් වෙනවා හොඳයි. වැඩියෙන්ම ඉක්මනට ගෙවන් වෙන තාලෙට සකසන්න. මේකට හොඳ නිදර්ශනයක් තමයි හොඳට සක්මන් කරලා වාඩි වෙන්න. වාඩි වෙලා ආනපාන ගෙවන් වෙනවා. හරියට ඉර නගින වෙලාවක අපි කන්දක් උඩට වෙලා ඉඳගෙන තරු දිහා බලා ඉන්නකොට මේ ඉර නගිනකොට එකපාරට තරු මැකිලා යනවනේ. ආන්නේ වගේ තමන්ට ආනපන ගිවිලා යන හැටි මැකල හැටි පේනවනම් හොඳයි. දෙක එම් මැකිලා ගියාට පස්සේ වැඩි වේලාවක් ඒ தත්වෙම හිත චිත්ත தත්වේ පාත්තන්න උත්සාහ කරන්න. එතකොට මේ අත්දැකීම Tamanට ඌරු වෙනවා. වශී වෙනවා. සිද්ධි වෙනවා. එදාට තේරෙයි දැන් මේ අද ප්‍රශ්න අහන තියෙන සැකයත් එදාට එන්නේ නැහැ. මොකද මූලික ආකල්පයක් තියෙනවා මේක තමයි හොඳම සතිය කියලා ඒකට ඉක්මනට යන්න පුළුවන් ඒක වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. අන්න ඒක තමයි භාවනාවේ කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. මම කියන අදහස තේරෙනවද? සමාය ස්වාමීන් වහන්සේ එහෙම ඉන්නකොට සමහර වෙලාවට සිතිවිලි එන එනම් ආයෙත් කියන්නේ ඇහුන්නේ නැහැ. එහෙම ඉන්නකොට එහෙම ඉන්නකොට බලාගෙන ඉන්නකොට සමහරට වෙනස් සිතිවිලි එන්න එන්න වගේත් එනවා. ඇවිල්ලා නැති වෙනවා වගේ වෙනවා ආපහු ඒ. ඒතකොට සිතිවිල්ලට ඉස්සරලයි පස්සේ දෙකේම විවේකයේද තියෙන්නේ නැත්නම් හිතවිලියෙන් පස්සේ අවිවේකී වෙනවා. විවේකයෙන් ඉන්න. එහෙම නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. එවනම් දන්නවනේ තමයි මේ හිතවිල්ලට ඉසල විවේකයේ හිටියේ. මේ හිතවිල්ල ආව යනවා. ගියාට පස්සෙත් මම විවේකයට යන බව තමයි දන්නවනම් ඒ හිතවිල්ලෙන් කෙලසීමක් ඇති වෙලා නැහැ. ඒ හිතවිල්ලෙන් එන්න තියෙන කෙලෙස් අහෝසි වෙනවයි කියලායි සමීකරණේ ලියන්නේ. ඕනම කෙලෙසකට ඉසලා සතියන විවේකේන ඕ ඒ කෙලෙසෙන් පස්සේ විවේකේන සතියන අතරමැදි කිසිම කෙලෙසකින් Taman කෙලෙසෙන්නේ නැහැ. මේක තමයි කෙලෙස් අහෝසි කරන ක්‍රමය. ගෙවම් කරන ක්‍රමය. ඒක මහා බරපතල සෙල්ලක්කාර වැඩක්. ඕනේ කෙලෙසකට එන්න කියන්නේ එන්න ඉස්සලා සතියේ තියෙන බාට වග බලා ගන්න. ඇවිල්ලා ගියාට පස්සෙත් ආයෙ සතියට දාන්න. ඒකකට බලන්න මැද ඉන්න කෙලෙසට පණ නැහැ. විෂ මරණෝ. මේක තමයි බුදුරජාණන්සේගේ සල්ලේක ප්‍රතිපදාව. ඒක අමතර ලාභයක්. ඒක සපේලා උත්තර කියන්න පුළුවන් වෙච්ච එක නසතුටි ප්‍රශ්නය අපිකත් හරි. ඒ වෙලාවේදී පුළුවන් තරම් හිතවිලට එන්න දෙන්න. එතකොට ඔක්කොම ඒවා ගෙවිලා ඉවර කරනවා. හරියට මේ සැරව තියෙන තුවාලෙක මොනිටින් ඔක්කොම සැරව ටිකේ එන්න ගත්තා වගේ. ඔක්කොම පුරු ඇදලා යන්න රින්න වහන්න එපා ඒ වෙලාවේ. වැහුවොත් ඒ gediයට යනවා. අපේ සර්ප විදෝල් ක්‍රමයේදී තියෙන්නේ තරපයක් ආපු මොනට ඇරලා වටේට පත්තු බඳිනවා. පත්තුව ගෑවට පස්සේ පත්තුව මිරික මිරික දෙනකොට අරකින් ඔක්කොම ඕජාව එළියට එනවා. වැහුම්පට්ට දාන්නේ නැහැ සිංහල ක්‍රමයට. මොකද මේ වෙලාවේදී එළියට ආවේ නැත්නම් විස ඇතුළට ගියොත් තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ එළියට ගන්න. ඉතින් එන්න තියෙන හිතවිලි, එන්න තියෙන කරදර ඔක්කොටම එන්න අරින්න. හැබැයි මුලිමුයි අගිනුයි සතිය විවේකයේ තියෙන බවට වග බලා ගන්න. ඒක මහ පුදුම ජප මන්ත්‍රයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. මොකද ඒ තරම සතිය වශී කරගන්න ඕනේ. වශී කරගත්තට පස්සේ කියන්නේ ඕනේ කෙලෙසකට එන්නේ කියලා. හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාව වැඩිීමේදී උදරයේ පිම්වීම හැකිලිම නිරීක්ෂණය කරමි. විනාඩි 5ක් තරම් කාලයක් සිත අරමුණෙහි තිබුණත් නොදැනුවත්වම සිත වෙනත් අරමුණු වලට විසිරී යයි. ටික වේලාවකින් මම එය හඳුනා ගනිමි. එය මෙනෙහි කර නැවතත් මූලික අරමුණටම සිත යොමු කරමි. සමහර වේලාවලදී පාද ආශ්‍රිත ප්‍රදේශය ශරීරයේ නැතිවක් මෙන් සැහැල්ලුවක් දැනේ. අත් දෙකද එකට සම්බන්ධ වී තිබුණත් එසේ නැතිවක් මෙන් හැඟේ. මේ කරුණු දෙස කරුණාවෙන් අවධානය යොමු කර ඔබ වහන්සේගෙන් ගුරු උපදේශක් බලාපොරොත්තු වෙමි. ත්‍රිවන් සරණයි. ඒ කියන්නේ අපිට අර මම කලින් විස්තර කරපු විදිහට මේ ඉඳුරන් තිබුණට ඉඳුරන් කියවා මේකේ ඇහ කන දිව නාසය කය කියන මේ ඉඳුරන් තිබුණාට ඒ වගේ අරමුණු ගන්න නැති තැනට කියකම මේක හිරි වැටිච්ච දඬු කඩක් විතරයි. ඒ නිසා යම් වෙලාවක කාමය ඇති වෙනවා යම් වෙලාවක ද්වේෂය ඇති වෙනවා මේ ඉඳුරන් පිප්පිලා පික්කසිත වෙලා තියෙනවා. ඇද්දිච්ච රබාන වගේ තට්ටු කරකම් හ්ම් ගාලා සද්ද එනවා. මේකෙන් අරමුණු ගන්න නැති කීකම මේක තිබුණාට දරකඩක්. මුද්‍රජානසික කියන්නේ මේ ජීවිතේ ජීවත් වෙද්දිම මේ ශරීරයේ මලකුණක් බවට පත් කරන්න පුළුවන්. ඒකට කියනවා විඥානයේ තියෙන අනින්ද්‍රිය පටි ඉන්ද්‍රිය ප්‍රතිපද නැහැ. ඉතින් ඒක වෙනකොට ශරීරයට ආසයක් කරාට බය ඇති වෙනවා. නිවනට ආසයක් කරාට සතුටක් ඇති වෙනවා. යෝනිසෝමනසිකාරය තියෙන එකනට දෙන ඕම්මයි ශරීරයේ තියෙද්දිම මම ශරීරයෙන් සමු ගන්නවා. අයෝනිසෝමනසිකාරින් දැද්දි එයා අංශභාගයට බේත් බොණ්ඩ යනවා, ස්නායු අමාරු කියනවා, වාත අමාරු කියනවා, කේන්ද්‍රී ගන්නවා. ඒ මොකද ඒ තරම් මොහතකටවත් මේ ශරීරයෙන් සමු ගන්න ලැස්ති නැහැ. ඒක නිසා මේවා වැඩි වැඩියෙන් ඇවිල්ලා අස්පනා පිටම මුළු ශරීරෙම සමුගන්න පුළුවන් මිනිසෙකුට මරණය කියලා කියන්නේ එච්චරම බය වෙන්නේ විසాత බැඳගෙන නටන දෙයක් නෑ. තව කෙනෙක් මරණයට බය වෙන්න දෙයක්වත් නෑ. එමෙ නැති කෙනාට තමයි මේක පොඩ්ඩක් මැස්සෙක් කනකොට පොඩ්ඩක් මදුරෙක් ලඟ වෙනකොට පොඩ්ඩක් හිරි වැටෙනකොට පොඩ්ඩක් අමාරු වෙනකොට ඉතින් අහල පහල ගෙදරකටවත් ඉන්න බැරි තරම් කෑ ගහන්නේ. මේ මේ භාවනා කරලත් නෑ. භවනාදී මේක දියුණුවක් බව දන්නේත් නැහැ. ඒ නිසා මේ තන් ජීවන් තන් ශරීරම්. මේ ශරීරය කියන්නේ මම. මම කියන්නේ ශරීරය කියන්නේ මොහොයට යට වෙලා. ඉතින් එහෙම කෙනාට මේ ශරීරයේ කැලලක් හිරි වැටිලා ගියොත් නොදැනී ගියොත් ඉතින් ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න යනවා. භාවනා කරන එක නෑම නෑ. එයා දන්නවා මේ ශරීරයේ ආකාර දෙකක් තියෙනවා. එකක් මේක අල්ලබ දාන ස්පන අපිට පේනවා. අනික වෙලා තියෙන එක නෑ. නැතිව දන්නවා. ඒක ඒ වෙලාවේ තියෙන සතිය උත්කෘෂ්ඨ සතිය. ඒ නිසා මේ විදිහට පුළුවන් තරම් බලන්න ජීවත් වෙද්දිම ඒකත් එක්ක ඇලි ගලි වාසය කරන අවස්ථාවකුත් තියෙනවා. ඇලි ගලි වාසයෙන් පොඩ්ඩක් දුරස්තව බලන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. අන්න එහෙම කරලා කරලා එක පැයක් දෙකක් තුනක් වගේ ඒක දුරස්ත වෙන්න වෙන්න ওই ශරීරයෙන් එන දරත ගති, දැවිලි තැවිලි එන්නේ ඉල්ලලා අරගෙන කියලා තේරෙනවා. එන්නේ ඔය ඉල්ලලා අරන් තියෙන්නේ. මොකද ඒක නැති වෙනකොට බයයි. නිසා කොහොම හරි ඒව ගෙන්න ගන්න තමයි අපි මේ රූප බල බල සද්දා ගන්ධ රස බල බල SMS ලියලා ටෙලිෆෝන් කර කර ලියුම් ලියලා මේ ගෙන්න ගන්නවා. නමුත් ඒ බුදුරජාණන්ස් කියලා දෙනවා මැරෙන්න ඉස්සෙල්ලා ක්ෂණික වශයෙන් ආංශික වශයෙන් මැරෙන හැටි ඉතින් ඒ කෙනාට මරණයේදී එච්චර බය වෙන්න දෙයක් නැහැ. නමුත් ඒකට සෙල්ලක්කාර හිත, ඒකට ලෑස්ති හිත හැමෝටම නැහැ. ඒක භාවනාවෙන් එන්නේත් නැහැ. ඒක සමාන ජම්මෙන්ම එන එකක්. අපි මේක ටික ටික ටික ටික පුරුදු කරනවා. ඉතින් මේක භාවනාදී කාටත් මේක වෙනවා. මේක කොයි විදිහටද මේක බාරගන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. අපිට පුරුදු වෙන්න තියෙන්නේ ඒක ජීවත් වෙලා ඉන්න ගමන්ම ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා තමන්ම තමන්ගේ මරණ මංගල්‍යයට අවමංගල්‍යයට සම්බන්ධ වෙලා බලන්නේ කියලා. තමන් මේ බටහිරට හිත දාගෙන බඩ උඩ අද්දක බැඳගෙන ඕන්න මල් වඩ මුකුත් තියාගෙන ඉන්නකොට තමන්ම එතෙන්න ගිහලා අනිච්චාවත සංකාරා උප්පා එතකොට ඇඬෙනවා. අය ධම්මිනෝ uppajjitvā niruddhanti te tang upasamo සුකෝ ඔන්න මරණානුස්සතිය. ඔය සෝනට ගිහිල්ලා මිනි බල බල නටන්න දෙයක් නැහැ. මේ පණ තියෙද්දිම ශරීරේ කොටසක් ගිහිල්ලා. ඉතින් හොන්දට නිින්ද මේ යන වෙලාවක භාවනාවේදී ඔන්නක පොඩ්ඩක් සීපත් කරන ඩක් කාලා හැරෙනවා. නිදිමත වේගන එනකොට කියන්නේ නිකමට හරි කියන්නේ මේක අන්තිම හුස්ම වුණා නම් මේ ගානක අවසානයක වුණා නම් නිින්දෙදී බෑනේ එහෙම වෙන්න දෙන්න බෑනේ කොහොම හරි නැගිටිනවා. ඒ නිසා මෙව තියාගෙන ඉන්න හිත නීක මේ කම්මැලි වෙන වෙලාවට තුරුම්පු කාඩයක් විදියට. වෙන වෙලාවේදී හුත්තට විස්තර සහිතව බලන්න බුදුහාමුදුර කොච්චර සත්‍යයේද ධර්මයේ කොච්චර සත්‍යයේද මේ මේ භාවනාව කොච්චර සජීවීද මේ ජීවත් වෙලා ඉන්න ගමන් අපිට ශරීරේ කොටස් වලින් සමගන්න පුළුවන්. ඒකට මේ ආමංගල්‍ය ආධාර සමිතිය වලට කියන්න හරි මේ අධ්‍යක්ෂකවරුන්ට කියන්න ඕනේ ආමංගල්‍ය සඳහා. තමමගේම ආමංගල්‍යයට තමන්ම සහභාගී වෙනවනම් අන්තිම ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒක මේ සමත භාවනාවේදී මේක සාකච්ඡා කරන්න සාකච්ඡා කරුවා සාකච්ඡා කරන නරකට විපස්සනාදි මේක පුදුම සාධරකමක් ඇති කරගන්නවා. ඒකයි කියන්නේ මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ ගෙවල් දොරවල් එක කිසිම සම්බන්ධයක් තියන්න එපා. දන්න කියන කෙනෙක් පලාතක ඉන්න එපා. Tamanට මේ පරිශ්‍රණය කරන්න බෑ. ඔය කියන ඇයොත් එක්ක. කවුද දන්නේ මේ ඇයෝ? නෑ දෑයෝ. හොඳලත් එක වහකණ්ඩවත් බෑ. ඒ නිසා පුළුවන් තරම් තනිව ගිහිල්ලා තමන්ගේම පූර්ණ මරණයට සම්බන්ධ වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කෑලි කෑලි වශයෙන්. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඉස්සර වෙලා මේ මේ යෝගිනියට ඔබ වහන්සේ කරපු විග්‍රහයේ වෙලාවේදී මට ප්‍රශ්නයක් හිතට ආවා. අර ඕනෑම ක්ලේශයකට එන්න ඉඩ අරින්න තුවාලයක මුඛය ඇරියා වගේ කියලා. සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් ඔබ වහන්සේ කරපු ධර්මදේශනාවලියේදී ඔබ වහන්සේ විග්‍රහ කළා චිත්තානුපස්සනාවේදී පාපය පාප වශයෙන් දකින්න ඒ කියන්නේ කෙලෙස් ඒ විදිහට දකින්න ඊළඟට ධම්මානුපස්සනාවේදී ඒවා ධර්මතා වශයෙන් දකින්න මට මතක හැටියට විතක්ක සංඛාන සූත්‍රයේදී ඔබ වහන්සේ විග්‍රහ කළා ප්‍රකාශ කළා අසති අමනසිකාරය කියලා අන්න ඒ කාරණා ටික ගලපා දෙනවා නම් මම ඔබ වහන්සේට ඉතාමත් කෘතඥ වෙනවා ස්වාමීන් වහන්සේ අසතිය මානසිකාරය යොදන්නේ කොයි වෙලාවටද කොයි විදිහටද දැන් මේ යෝගිනියට පහදලා දුන්න හැටියට කෙලස් ඔක්කොටම එන්න අරින්න කිව්වහම ඒක කොහොමද යනාදී කරුණ අසතිය මානසිකාරය අවශ්‍ය වෙනවා සතිය සමාධිය වැඩෙන්න ඉස්සර වෙලා ඒ නැත්නම් සමත භාවනා කරනකොට පාප හිතවිල්ලකට ගියා නම් ඇදිලා යනවනම් ඒකට හිත දාන්න නැතුව ඒ වෙනකොට වෙන අරකට අසතිය යොදලා අරමුණකට සතිය යෙදීමෙන් අර පැත්තට යන්න නොදී කටයුතු කරන යම් වෙලාවක සති සමාධි දෙකම තියෙනවා නම් අරමුණට ඉස්සෙල්ලත් සතිය නම් අරමුණට පස්සේ සතිය නම් අතරමඟ තියෙන කෙලෙස් අහෝසි වෙනවා කියන න්‍යාය ධර්මයේ ඒ සමීකරණ ඉදගෙන සතියෙන් ඉන්න ගමන් පුළුවන් තරම් කෙලෙස් වලට එන්න දෙන්න. ඒක හරියට මේ විදුලිය වැඩ කරන්න යනවා හතර හෑන්ඩ් ග්ලව් එකක් දාගෙන ඉතින් එයා දන්නවා 230 වැඩ කරාට වදින්නේ නැහැ. මොකද හෑන්ඩ් ග්ලව් එකක් තියෙනවා. ඒ වගේ තමන්ගේ හිත ආඩ්‍ය වෙච්ච වෙලාවේ විශේෂයෙන්ම සතිය සමාධියෙන් ආඩ්‍ය වෙච්ච වෙලාවේ එහෙම නැත්නම් අර හිස්තන විවේකයේ සහ සතිය තියෙනවා නම් ඒ අතරමැද හිතවිලි වේදනා සද්ද එනවයි කියලා කියන්නේ පරණ කර්ම ගෙවෙනවා අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට අපි කරන්න තියෙන්නේ පුළුවන් තරම් කැතැසිස් අර ඇතුලේ තියෙන මේ ලිඳක් කියන වෙලාවේ වතුර ඇදලා ඇදලා ඇදලා ඇදලා දානවා වගේ. ලිඳ හොදන්නත් එක්ක යන්නේ. ආනේ ඒ වෙලාවේදී තේරෙනවා සංසාර චිබුච්චේ පරණ කුණු කන්දල් කෙලස් කපනවායි කියලා වැඩක් බුදුහාමුදුර සඳහන් කරනවා සල්ලේඛය කියලා. අන්නේ සල්ලේඛය වෙන වෙලාවෙ මේක අම්මට අප්පටවත් කරලා දෙන්න බැරි වැඩක්. බුදුහාමුදුරණත් අපිට කරලා දෙන්න බැරි වැඩක්. අන්න ඒකට અભිහිත මුණ දීම අසත්‍යමනිස්කාරයට වැටෙන්නේ අසත්‍යමනිස්කාරය ගොඩාක් වෙලාවට වෙන්නේ සමාධිය හදා ගැනීම සඳහා බලපෑම් ඇති කරන කෙලස් තියෙනවනම් සමාධිය ඇති වෙන්න ඉස්සෙල්ලා ඒ කෙලස් වලින් මගහැරලා යෑමක් එතන කෙරේ. මෙතනයිම නෙවෙයි ආඩ්‍ය වෙලා එන ඕන කෙලෙසකට එන්න ඉඩ ඉතින් මේ දෙක මේ සමත විපස්සනා දෙකේ ටෙක්නික් දෙකේ වෙනස කියලා තමයි කියන්නේ. එහෙමයි ස්වාමීන් ගරුතර ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහනට දෙවනවර සහභාගී වන අයෙක්මි. පර්යංක භාවනාව පිරුවන් නැමෙද උදුන්ට ජීවිතය පූජා කොට භාවනාව ආරම්භ කරමි. පර්යංකේ වාඩි වී මම මෙතන යයි මෙනෙහි කරමි. ටික වේලාවක් එසේ සිටින විට මුලින් සියුම්ව ආස්වාස රැල්ලක් දැනේ. ඉන්පසු පස්වාස රැල්ලක් දැනේ. මම එය මෙනෙහි කරමි. එය සියුම්ව සිසිල්ව දික්ව කෙටිව හා නැවත සියුම්ව සංසිඳී යයි. ඒ අතරතුර උදරය ආස්වාසයේදී පිම්බේ. ප්‍රශ්වාසයේදී හැකිලේ. එය කිහිප විටක් සිදුවන බව මෙනෙහි කරමි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය සංසිඳුන පසු සියුම් බවක් දැනේ. එය දිගටම පවතී. ඉඳහිට යම් සිතිවිල්ලක් ඒ නිහඬතාවය මත සියුම්ව දැනේ. එවිට සිතිවිල්ලක් යන්න මෙනෙහි කරමි. මෙනෙහි කළ විට එය නැති වේ. ඇතැම් විටක සිතෙහි වේදනාවක් දැනේ. sorry ඇතැම් විටක අතෙහි වේදනාවක් දැනේ. එවිට වේදනාවක් වේදනාවක් යනුවෙන් මෙනෙහි කළ විට එය නැති වේ. මේ අවස්ථාවල මම මෙතන යන අරමුණද මෙනෙහි කරමි. මේ ආකාරයට විනාඩි 30ක් 45ක් පැයක් වැනි කාලයක් භාවනාවේ යෙදී සිටිමි. මේ අතර වෙනත් කිසි අරමුණක් මෙනෙහි නොකරමි. එසේ පැයකට වඩා උවද සිටිය හැකිය. ස්වාමින් වහන්ස මා භාවනාව කරන ආකාරය නිවැරදිද? අඩුපාඩුවක් ඇත්නම් පහදා දෙන්න. නිහඬව සිටින කාලය තුල කිසියම් ආකාරයක මෙනෙහි කිරීමක් කළ යුතුයද? ඒ පිළිබඳව පහදා දෙන්න. සක්මන් භාවනාව මම තෙරුවන් නැමෙද සක්මන් භාවනාව සාර්ථක වේවායි ප්‍රාර්ථනා කොට සක්මන් භාවනාව ආරම්භ කරමි. පළමුව බුදුගුණ මෙනෙහි කොට සතිය පිහිටුවාගෙන වම දකුණ ලෙස තරමක වේගයෙන් සක්මන ආරම්භමි. සතිය පිහිටුවා එම සතිය පිහිටුවා ඔසවන විට වම් කකුලටත් එය එසවෙන අයුරුත්, ගෙන යන අයුරුත්, පා තබන විට පා තබන අයුරුත්, පා පොළවේ හෝ බුමුතුරුණුව මත ගැටෙන අයුරුත් මෙනෙහි කරමි. වම් පාදයත් ඒ අයුරින් සක්මනේදී ඔසවන විට, ගෙන යන විට, තබන විට මෙනෙහි කරමි. ඇතැම් විට මා නොදැනීම කුමක් හෝ සිටිවිල්ලක් සිතේ ගමන් කරයි. එය දැනුණු විගස නතර වී නැවත සතිය පිහිටුවා සක්මනේ යෙදුණෙමි. මෙසේ සතිය වෙනස් වීම කීප විටක්ම සිදු වූ අතර තුරන් වී නැවත සතිය පිහිටුවාගෙන සමාවන්න නතර වී නැවත සතිය පිහිටුවාගෙන සක්මන් කළෙමි. ඉන්පසුව සක්මන් මළුවෙන් පිටතට පැමිණ තෙරුවන් සිහි කර සක්මන සාර්ථක වේවායි ප්‍රාර්ථනය කොට අත් දෙක ඉදිරිපසට බැඳගෙන සක්මන ආරම්භ වෙමි. අපහසුතාවයක් නොමැතිව සක්මන පියවර 10ක් 15ක් පමණ ගිය විට කිසියම් සිතුවිල්ලක් ජනිත විනි. නතර වී නැවත සතිය පිහිටුවාගෙන සක්මන ඇරඹීමි. මෙසේ කීපවරක් බාධක පැමිණි අතර ඒ සෑම අවස්ථාවකම නැවත සතිය පිහිටුවාගෙන සක්මන් භාවනාව කළෙමි. විනාඩි 45ක පමණ කාලයක් සක්මන එක දිගට කළ හැකි විය. ගරුතර ස්වාමීන් වහන්ස මා අනුගමනය කරන ආකාරය වරහන් ඇතුලේ සක්මන් භාවනාවේදී නිවැරදිදයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවායිද ප්‍රාර්ථනා කරමි. සංසන්දනාත්මක බැලුවොත් පරියන්කේ ඉන්න වෙලාවේදී බාහිරින් එන අරමුණු මෙනෙහි කිරීමේ අවස්ථාවල් සවිස්තරව විස්තර කරලා තියෙනවා. සක්මනේදී මෙනෙහි නොකර ඒ වැඩේ කරපු අවස්ථාවල් සවිස්තරව විස්තර කරලා තියෙනවා. මේ ක්‍රම දෙකම හොඳයි. එහෙම නැත්නම් කියන්න තියෙන්නේ මෙනෙහි කරමින් බාහිර අරමුණු පිට දක්මින් යන ක්‍රමය හොඳයි. ඒක මෙනෙහි නොකරම කරන්න පුළුවන් නම් හොඳයි කියන්නේ. එච්චර තමයි කියන්නේ. ඒ නිසා මෙනෙහි කිරීම තියාගෙන ඉන්න. නමුත් බලන්න ඒක ඕනේ නැති වෙලාවට පාවිච්චි කරන්න එපා. ඒක නැතුව කරන්න පුළුවන් නම් Tamanට සමාධිය තව ඉඩ එනවා. ඒ නිසා හොඳ සහ වඩා හොඳ දෙක අතර විග්‍රහයක් මේකේ තියෙන්නේ. ඉතින් මම මගේ වැටහීමේ හැටියට සක්මනේදී අනුගමනය කරලා තියෙන වඩා හොඳ ක්‍රමයි. මෙනේ කිරීමක්වත් කරන්න අවශ්‍ය නැහැ. ඔය එනේ ඔය ඉන්නේ අඬ. ඔකට නම් කරන්න අවශ්‍ය නැහැ. එහෙම නම් නොකරම යනවනම්. මේ යන්නේ නැත්තම් විතරක් හිත බේරා ගැනීමට මෙනේ කිරීම කරන්න නැතුවම අනායාසයෙන් මේ தත්ත්වයට යන්න පුළුවන් නම් වඩා හොඳයි කියන්න පුළුවන්. අද දෙවැනි දිනයයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. දිගටම ආනාපාන සති භාවනාව කරගෙන ගියෙමි. හුස්ම සිහින් වී ගියා. දෙතොල්වල ලේ නහර ගැස්සෙන සියුම් සෙලවීමද අත්විඳෙමි. දෙනෙත් ඉදිරියේ ඌයේ දැඩි අඳුරු පසුබිමකි. මදින් මද අඳුර කැඩි කැඩි ගොස් මිහිඳුම වැනි ආලෝකමත් මාවතක් දිටිමි. මුළු භාවනා කාලය තුලම කිසිදු අපහසුතාවයක් අත් නොයින් දෙමි. එපමණයි ස්වාමී. උගේ විදියට තමයි නිසකව බාධාවක් නැතුව අනතුරුක සේවාවක් නැතුව යන්න පුළුවන් නම් ඒ දේම නැවතකරනද අත්දැකීම් මදි ප්‍රමාණය ඒකෙන් සම්පූර්ණ වෙච්ච වෙලාවේ තමන්ටම විශ්වාසය ඇති වෙයි. ඒ නිසා බාධාවක් නැත්තම් වඩා හොඳයි. නමුත් අත්දැකීම් මදි ගතිය තමයි පේන්න තියෙන. දිගට කරන එක තමයි මේකට තියෙන උත්තරේ. ගරු ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය සම්මා සමාධිය යනු කුමක්ද? එම ප්‍රශ්නේ දෙවෙනි කොටස මිත්‍යා සමාධිය යනු කුමක්ද? අනුකම්පාවෙන් පහදා දුන මැනවි. දෙවෙනි ප්‍රශ්නය කෙනෙකු ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ඔහු හෝ ඇය තුල සමාධියට ඇති රුචිය නිසාම මිත්‍යා සමාධියක් ආරෝපණය විය හැකිද? වරහන් ඇතුලේ මා මේ ලියන්නේ මිත්‍යා සමාධිය යන්නේ අර්ථය පිළිබඳ අවිනිශ්චිත අදහසක් ඇතිවය. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අත්දැකීම කිසියම් ඉදිරිපත් කරන්නේ නැතුව මේ සාකච්ඡාව මූල ධර්ම වලට ඇදගෙන යන්න හදනවා. ඒක නිසා තමන් ආනපානි කරන්නේ කොහොමද වැටෙන්නේ කොහොමද කියන එක කිව්වොත් නම් සාකච්ඡාව ප්‍රායෝගිකයි. මේ මිත්‍යා සමාධි සම්මා සමාධි සාකච්ඡා කරන එක අපිට ධර්ම දේශනාවලදී කරතයි. ඒක මට මේක යෝජනාවක් විදිහට මට සලකන්න පුළුවන්. නමුත් ඒක දන්නේ නැතුව මේ සමාධියට ඇති කැමැත්ත අකමැත්ත පහළ වීම අනුන්ගේ දෙයකින් අපිට තීන්දුව කරන්න බෑ. Taman දැනට කරනකොට මොකද්ද වෙන්නේ? කොහොමද වැටහෙන්නේ කියලා ටික තියෙනවනම් මේ ප්‍රශ්නේ අදාළයි. Tamanගේ අත්දැකීම් නැත්තම් මේ ප්‍රශ්න අදාළ නැති ප්‍රශ්න. ඉතින් අපි දැනටමත් පැයකට වැඩි වෙලා අරගෙන තියෙන නිසා මම මේ ප්‍රශ්නේ බහා තබනවා. මම කරන අනුග්‍රහයක් විදියට ධර්ම දේශනාවේදී මේ කොහොමද මිච්ඡා සමාධි සම්මා සමාධි කියන එක සාකච්ඡා කරන්න මම උත්සාහ ගන්නම්. නමුත් ඒක මනින්න බෑ අත්දැකීමක් කියන්නේ නැතුව. කැමති නම් අත්දැකීම ඉදිරිපත් කරන්න නැත්නම් අපි මේ ප්‍රශ්නය කල් තබනවා. ස්වාමිනාන්සේ මේ ප්‍රශ්නෙම වෙන්නේ නැති අංකයක් දාලා නැහැ. තව කොලයක් තියෙනවා. ඒ අත්පුරුමයි. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී මා බොහෝ අවස්ථාවලදී වරහන් ඇතුලේ භාවනා වාර 100කට 80කට පමණ 100කට 80ක පමණ ප්‍රතිශතයක් තුල අරහන් වහලා සර්සනය නතර වන උදාසීන අවස්ථාව අත්විඳිමි. එම අවස්ථාව තුල විනාඩි 45ක පමණ කාලයක් සිටිමි. නමුත් කිසි ආකාරයේ අද්භූත විකාර දර්ශන ශබ්ද හෝ චලන අත් නොදකිමි. වරහන් ඇතුලේ මා පෞද්ගලිකව එවැනි දේ ගැන දන්නා අවදියේ සිටම විශ්වාස කරන්නේ නැත. එවැනි දෑ අදාළ භාවනා මනස්කාරය තුල අත්දකින බව බොහෝ අය පවසනු මා අසා ඇත්තෙමි. මා එවැනි දෑ අත් නොවින්දේ මාගේ භාවනාවේ ඇති අඩුපාඩුවක් නිසාද මා මේ මා පිළිබඳ මෙත් සිතින් පහදා දුන මැනවි. එයි එහෙම දෙයක් පෙනුනත් ඉතින් වෙලා තියෙන්නේ අදහන් නැති ගතියක් නෙදී ඉතින් ඒ විකාරයක්වත් එන්නේ නැහැ යාගාවට. අවට අදහන්නේ නැහැ. ගොඩින්ම බේරෙනවා. ඉතින් ඔය යූරි ගගාරින් රුසියාවේ පළවෙනි වතාවට අජට අවකාශගත වෙලා ආවට පස්සේ ක්‍රෙම්ලින් මන්ත්‍රීට කතා ඇද කරන ගිහිල්ලා ඇව්වලු මේ උඩට ගියාට පස්සේ මොනවද දැක්කේ කියලා. ඉතින් මීයක්ෂයා කිව්වලු රැවුල දිග සුදු ඇඳගත්ත ජටාමත්ලු බැඳගත්ත බත්තමක් ගත්ත මිනිහ කුඩදී දැක්කයි කිය. දැන් මේක රුසියන් තජයේ කත් මේ මාක්ස්වාදීනේ ඊට පස්සේ ලෝක දැක්කට කියන්න එපා කිවලු කාටවත්. උඹට අපි කියන්නේ නැති වෙන්න පොරොන්දු වෙනවා නම් ලෝක සවාරියක් දෙනවා කිවලු. සිල්කොලේක කියාවේ ඇහුව නිසා ඒක මට කියන්න තු ඉන්න පුළුවන් කියලා ලෝක සවාරිය ගියා. ඊට පස්සේ පාප් වහන්සේ පතිකාට ගියාට පස්සේ ඇවලු පොඩ එන්නකො පුද්ගලිකව හම්බෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කිව්වලු මේ ප්‍රශ්නයක් නැහැ කිව්වා. පාප් වහන්සේ ලොක්කනේ. ඒක කියලා උඩට ගියාට පස්සේ සුදු ඇඳගත්තා ජටාමඬුළු බැඳපු බත්තමක් අතින් ගත්ත වයස කෙනෙක් දැක්න දෙ නැහැ කියලා. උඹලට කොහෙද වෙන්නේ උඹල කක මොන මාක්ස්වාදී ඉන්නේ උඹලට වෙන්නේ ඇත්ත තමයි කියවලු. එනිසා හිතාන කියොත් ඕන කුණුවරපයක් පේනවා. ඒ පේන කුණුවරප කුණුවරප බව දන්නවනම් පෙන්වයි කියලා වැඩක් නැහැ. උනේ හිතාන ගියේ නැත්නම් මොනක් අපේ නැහැ. මේ මුළු ලෝකෙම හීනයක් විතරයි. මේ මුළු ලෝකෙම තමම වවාගත්ත මායාවක් තියෙන. ඉතින් එක මිනිස්සෙක් ගිහිල්ලා කිව්වලු සෙන් මාස්ටර් කෙනෙකුට මට හීනේදී එක එක ප්‍රශ්න මතුවෙනවා. මතුවෙච්චාම හීනේම හරියටම උත්තර දෙනවා කිව්වා. දැන් හිටපු ගමන් කල්පනා වෙනවා මේ වෙලාවේ අම්මා සනීපේ දාලා නැද්ද කියලා කල්පනා කරාම අම්මට මේ වෙලාවේ කැස්ස තියෙනවා හරියටම කියනවා. ඉතින් මාස්ටර් ගණන් ගත්තේ නැතිලු ඕක. ඊට පස්සේ මෙහා නිදර්ශන දෙනවලු හෝගා. ඊනෙම ප්‍රශ්න මත වෙනවා. හීනෙම උත්තර හම්බ වෙනවා. ඊට මාස්ටර් කිව්වලු මම ඔයාලට වැඩක් කියන. ගිහිල්ලා බුදියන්ට ඉස්සරලා මුංගට අටුවට අත දාලා මුංගට අහුරක් අරගෙන පිඟාන උඩ තියලා බුදියන් කිව්වා. ඉතින් හීනෙන් අහන්න ගලු මුංගට කීයක් තියෙනවද කියලා. අයියෝ සිම්පල් නේ කියලා මේ මනුස්සයා කියලා බුදියා ගන්න ඉස්සෙල්ලා මුංගට අහුරක් අරගෙන පිඟානේ තියලා බුදියා ගත්තලු. ප්‍රශ්නේ ඉන්නෙත් නැතිලු උත්තරේ ඉන්නෙත් නැතිලු. එමුදු ගණන් කරලා නෙවෙයි ඉඳගත්තේ. බුදියන් ඉතලා ගණන් කරලා තිබ්බනම් හරියටම ප්‍රශ්න එනවා හරියටම උත්තරේ දෙනවා. ඒ නිසා අපේ විකාර ලෝකේ ඒක තේරුම් ගත්ත දවසේ hina කාල මැරෙනවා. අපිට පේන හැම හතුරෙක්ම විහිං මවාගත්ත හතුරු. අපිට පේන හැම මිතුරෙක්ම විහිං හදාගත්ත මිතුරු. මේ ලෝකේ හොඳ නරක කියලා දෙයක් නැහැ කියලා කිව්වොත් මේ සදාචාරවාදියෝ වහ කාලා නැහිනවා. මේ ලෝකේ කිසිම හොඳක් නරකක් නැහැ. හොඳ නරක ඌ හැදියාව මත තමයි තියෙන්නේ. ඌ හොඳයි කියනවනම් දැන් ටිබෙට් රටේ ඉන්නේ කාට සීතල පෙන්වන්න බෑනේ. ඒ නිසා ඌගේ පොතේ අපාය සීතලයි. දිව්‍ය ලෝකේ බොහොම උණුසුමුලු. අරාබියේ කාලියනවලු අපාය හරිම උස්නයි. පෙන්වන්න බෑ මොකද ජීවිතේ තියෙන කාන්තාරේනේ. පින්කේතුවොත් දිව්‍ය ලෝක යනවා සීතලයි කියලා. ඒ නිසා අරාබියේ කාට දිව්‍ය ලෝකේ ටිබෙට් රට වෙනවා. ටිබෙට් රට එකාගේ දිව්‍ය ලෝකේ අපාය වෙනවා. දෙන්න දෙපැත්තලා දිව දික් කරගෙන ඉන්නවා. මිනිස්සයා විතර අමන තක తీරු මරිමෝඩකම් කරන පිස්සු જાතියක් ලෝකේ ඇත්තේ නෑ හැබැයි බුදුහාමුදුර ගැන ඌටම කන්නඩියෙන් පෙන්නනවා උඹට ඕනේ නම් භාවනා කරනකොට විකාර බලතැයි ඕන පොත් ලියන්න පුළුවන් එහෙම නැත්නම් පොත් ලියතයි මේ පේන මිනිස්සු විකාර බලන්නේ උන්ට පිස්සු නිසා කියලා එහෙමත් පොත් ලියතයි දෙන්නටම පිස්සු. බුදුරජාණන් කියන්නේ මුවින් නොබෙන හිටපන්. නාභි වදතිව කතා කරන්න එපා. මේ පිස්සු ලෝකේ කතා කරලා බේරන්න බෑ. ඔය කතා නොකර හිටියම මොකක්ද ඇති වෙන්නේ? අපිට කතා නොකර ඉන්න බෑ. ඒකට තමයි කෙලස් කියන්නේ. ඒක නොකිය ඉන්න බෑ. මේක විශේෂයක් ඇති මට විතරයි විශේෂයක් ඇති මෙයාට මේක කියන්න ඕනේ අරයට මේක කියන්න ඕනේ කියලා මේ අභිවදනය තමයි මේ ලෝකේ පිස්සු කෙලින්නේ. ඕකට කියනවා ප්‍රපංචකරණය කියලා. මේව කතා කරන්න ඕන දේවල් නෙවෙයි. මොකද අපිට ඕන කියන්නේ දුක නැති කරන්න. අපිට භාවනා කරන යනකොට විකාර රූප පෙන්ුණාම මොකෝ නැතුවහම මොකෝ. පෙන්වන්න ගණන් ගන්න දෙයක්වත් නැහැ. උරන් නැතන දෙයක්වත් නැහැ. අල්ලපු ගෙදර පෙන්වන්නත් එකයි. අල්ලපු ගෙදර නොපෙන්නත් එකයි. ඒ නිසා මේ අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් දාගෙන සාමාන්‍ය ලෝකයා වගේම භවනා ලෝකයා පෙළෙන. පුදුමාකාර පෙළිල්ලක් පෙළෙනවා. මේවට කියනවා නෙක්ඛම්ම සිත දෝමනස්සේ කියලා. මේ භාවනා කරන්න ගිහිල්ලා හදාගත්ත පිස්සු හොඳ එක කියලා කියන්නේ මේකට. පිස්සු නෙවෙයි. පිස්සු හොඳ එක. එනිසා ඉඳගන්නේ මොකටද? භාවනා එල්ලේ මොකද්ද කියලා දන්නේ මේ පේන විකාර ඕනද නැද්ද කියන ප්‍රශ්න තියෙනවා. ඒක විකාර ඕන කෙනාට පේනවා. නැති කෙනාට පේන්නේ නැහැ. මේ ඉතින් ඒ විකාර වුණත් එන්නේ නැහැ. ආවට විශ්වාස කරන්නේ නැහැ නේද? විකාර එනවා ඇති. මේ ඇලියන මම මේක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් විශ්වාස කරන්නේ නැත්නම් ආවයි කියලා වැඩක් නැහැ. ඒ නිසා විකාර කරන්නේ නැතුව භාවනා කරන්න අපා. එච්චරයි කියන්නේ. නෑ හොඳයි අපි හරියටම ඊයේ වගේම පැයකුත් විනාඩි 15ක් විතර කාලය අරගෙන තිනවා අපිට විනාඩි 45ක පමණ කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා ඒ නිසා අපි සක්මන් භාවනාවෙන් පස්සේ නැවත තුනට රැස් වෙනවා පටියංක භාවනාවට සාමාන්‍යස මහත්මයෙකුට ප්‍රශ්නයක් තියෙනවා දැන් බෑ දැන් කරන්න බෑ දැන් ලියලා තියන්න දැන් මම කොලේක ලියලා තියාගන්න ඒකට අපි ගමු දැන් අපි විනාඩි 20ක් අමතර කාලය අරගෙන තියෙනවා අපිට සක්මන්ට අද අරුප අවුව පායන වෙලාවේ ඒක නිසා මේ ප්‍රශ්නේ තියාගන්න අපි හෙටට කල්තබමු. අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නිම කරනවා. තුනට රැස් වෙනවා. පරියංක භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.